ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ශිරුම් දෙනාම ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ දුක්ඛං භික්ඛවේ වේදිතබ්බං ඉති කෝපනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසා විදුක්ඛං යම් පිච්ඡං නලපති තම්පි දුක්ඛං සංඛිච්ඡේන පංච උපාදානක්ඛන්දා දුක්ඛාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඉදිරියෙන් තියාගත්තේ සරුවච්චන් වහන්සේගේ දේශනා පාඩයක් මතක් කරගත්ත පරිදි ඒක උපුටා ගන්නට යෙදුනේ නිබ්බේධික සූත්‍රයෙන් ඉතින් මේ නිබ්බේධික සූත්‍රයේ සරුවචනාංශේ වටිනා ධර්ම මාතෘකා හයක් නිර්වේදී පිණිස පෙත් හයක් ඉදිරිපත් කරනවා. ඉතින් සාමාන්‍ය දැනුම සඳහා කිව්වොත් අපි එක එක වැඩමුළුවකට එක එක මාතෘකාව ගන්න අරගෙන ඇවිල්ලා මේ අපි ඉන්නේ නිබ්බේධික සූත්‍රය කරන 6 වෙනි වැඩමුළුව එහෙම නැත්නම් අපි ඉදිරියෙන් තියාගත්තේ 6 වෙනි මාතෘකාව. මේ මාතෘකාව දුක්ඛ කියන කාරණේ. එහෙම නැත්නම් ਸਰවචනාංශේ අන්‍ය ස්ථානවලදී චතුරාර්ය සත්‍ය දේශනා කිරීමේදී මුලින් ඉදිරිපත් කර වූ මේ දුක පිළිබඳව දුක පිළිබඳව දර්ශනයයි සන්දර්භයයි මාතෘකාවයි. ඉතින් ඒ ਸਰවචනාංශයේ දුක නැති කිරීමේ මාර්ගය විස්තර කරන්න ඉස්සෙල්ලා දුක යනු කුමක්දයි වටහාගත යුතු බව මූල ධර්ම වශයෙන් ඒ දුක වටහා ගැනීමට දුක නැති කිරීමට පෙළඹෙන අයට ඉල්ලීමක් කරනවා. ඉතින් අපි සාරවත්න ශ්‍රාවකයෝ වශයෙන් ශ්‍රාවිකාවන් වශයෙන් ඒ දුක ඒක කවුරුත් ප්‍රී කරන මාතෘකාව නොවුනට ශ්‍රද්ධාවෙන් එදහිල්ලෙන් ඒක පිළිබඳව අවබෝධ කරගන්න පෙළඹෙනවා. එළඹෙන පෙළඹෙන ගතියක් තියෙනවා. ඉතින් ඒකේ ਸਰවචනාසික ඉල්ලීම නිසා දුක්ඛං විච්ඡවේ වේදිතබ්බං කියන පාඨය අනුවයි. ඊට පස්සේ ඒ දුක වේ අවබෝධ කිරීමට නිර්වේදී පිණිස දුක අවබෝධ කිරීම අත්‍යවශ්‍ය බව දන්නා පිරිසට ਸਰුවචනාංශයේ තමන් වහන්සේගේ ਸਰවඥතා ඥානේ දුක පිළිබඳව දන්නා කරුණු මාතුකවසින් ඉදිරිපත් කරනවා. කිංචේ තම්පටිත්ත උච්චං මේ මම මේ දුක දැනගත යුතුයි කියලා කිව්වෙන් කියන එකේ මොකද අදහස් කරන්න කියලා ਸਰවඥාංශයේ බොහොම සම්ප්‍රදාන කූලව එහෙම නැත්නම් සම්මුතියට අනුව ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, ශෝක පරිජේව දුක්ඛ දෝමනස පායාසාපි දුක්ඛං, යම්පිච්ඡන් තලව නලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා මේක ඉතින් හුඟක් අර ඊයේත් මතක් කරගත්ත විදිහට දුක පිළිබඳව ਸਰවඥාන්සේ නිර්වචනය කරනකොට දක්වන පාඩයක් ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් පටන් අරගෙන ඉතින් ඒ ඊයේ දේශනාවක පිළිබඳව අපි කෙටි මතක් කිරීමකින් සමාලෝචනයකින් අද දවසට යන්න උත්සාහ කළොත් අපි ඊයේ ඉගෙනගත්ත දේ කාරණා දෙකක් තියෙනවා. මේ දුක නැති කිරීමට නම් දුක පිළිබඳව හැදෑරිය යුතුයි, දුක හරහා යා යුතුයි, දුක විනිවිද දැකිය යුතුයි කියන එක තමයි පළවෙනි කාරණාව. ඒ විදිහට යම් කෙනෙක් ඒක අදාහගත්තොත් ඒ දුක අවබෝධ කිරීමට හාපුරාවට හටගන්ම බලන්න ඕන. ಜಾතිය ಜಾතිපි දුක්ඛා කියලා සර්වචන සිද්ධපත් කරලා තියෙන්නේ යමක් පිළිබඳව ස්ථාවර වශයෙන් ගැඹුරින් හදාරන්න ඕනේ නම් ඒක පිළිබඳව එහි ආරම්භය දැකිය යුතුයි කියන එක ඉස්සෙල්ලාම මානව ඉතිහාසයේ මානව වර්ගයාට පෙන්ලා දීපු ශාස්ත්‍රඥ වංශයේ නමක් තමයි ਸਰුවචනාංශයේ මුලට අදිනවයි කියන එකට කියන්නේ. සිද්ධිය මුලට අදිනවා. මුගව දෙනෙක් බලන්නේ ප්‍රශ්නේ මේරුවාට පස්සේ අවුල් කරගත්තට පස්සේ ඒකට උත්තර හොයන්න. ඒකට කියන අපි වෙදකම කියලා. නමුත් ඒ වෙදකමෙන් නැවත ප්‍රශ්නේ මතුවීම පිළිබඳ උත්තරයක් දෙන්න. ඒ නිසා ඒ තියේදී හෙදකමට යන්න ඕන. ආයේ නැවත ප්‍රශ්නේ මතු නොවීම පිණිස ආයේ මේ ලෙඩේ ආයේ මේ ප්‍රශ්න ඇති නොවීමට නම් ඒ වෙලාවට ඇති වී තියෙන උග්‍ර තත්වෙ නැති කිරීමට වෙදකම් කරන අතරේ නැවතත් මතුවීම කැමති නැත්නම් හෙදකම ගැන සලකා බලන්න ඕනේ. ඒක liver වෙලා වෙදකමට වැඩිය හෙදකම ලොකුයි කියන එක හිතේ කොටා ගන්න ඕනේ. හිතේ පළපදියම් කර ගන්න ඕනේ. නමුත් අර තක්කමුක්ක වෙච්ච ජනතාව සාමාන්‍ය ලෝකයා වෙදකම නතර කරපු ගම වැඩේ නතර කරනවා. හෙදකම ඉස්සලා කරන්න ඕනේ කියන එක නැත්නම් හෙදකමට මුල් තැන දෙන්න ඕනේ කියන එක එදකමයි yaadena උත්තරේ කියන එක දීර්ඝකාලීන උත්තරේ කියන එක ගොඩේකට මතක නැති වෙනවා අර වේදකමෙන් අර උග්‍ර ප්‍රශ්න නැත කරගත්ත ගම ඒ වෙන වෙන දේවල් වලට හිත යොදලා අර ඇති වෙච්ච පිරිසිදුව ඇති වෙච්ච එකලස්කම අයාලේ අරන ඒ වුණාට සරුවචනාසේ වේදකමට වැඩිය හේදකම හොඳයි කියලා දුක පිළිබඳ අවබෝධ කරන කැමැතිලා කැමැති වෙලා කන යොමාගෙන හිත නමාගෙන බනහන කෙනාට කියනවා දුක්ඛ පිළිබඳ ආબોධ කිරීමේදී පළවෙනි එක තමයි ජාතිපි දුක්ඛ. හටගන්මම දුකේ හටගන්ම දැකීම තමයි දුක නැති කිරීමේ ප්‍රධාන ක්‍රමය. මුතිය නිසා කහරියට නිකන් දුක පිළිබඳව ආදරයෙන් කරුණාවෙන් ගෞරවයෙන් සද්ධාවෙන් ඒක හට ගැනීම බලනවා වගේ. ඉතින් ඒක සම්පූර්ණ එතකොට අර ලෝක විවාහ විවාප්ත ලෝක විවහාරයට වෙනත් වෙයමක් අපි නැති කරන්න හදන දේ පිළිබඳව ඉතාම සුහද වෙලා සහෘද වෙලා මුල බලන්න හදනවා. ඉතින් මේ දුක නැති කිරීමට මුල ජාතිපි දුක්ඛ කියනක බලන්න ඕන කියනක පිළිගත්තට පස්සේ ਸਰවඥන්සේගේ තවත් ඒකට කියන තියෙන්නේ ඉගැන්වීමක් හට ගන්නා තාක් ලෝකේ හටගන්නේ දුක් කියන එක ਸਰවචනාසික කියන්නේ. ඒ නිසා මොන දෙයක හරි කමන්නේ හටගන්ම බැලුවොත් ඒක දුකේ හටගන්ම බැලීමක් වෙනවා. ඒක දුක පිළිබඳව හදාරන වැඩපිළිවෙලේ වැදගත් අංගයක් වෙනවා. ඊට පස්සේ ඒ තරමටම පිළිසුරු කරගත්තට පස්සේ ਸਰවචනාංශේ ආධුනික මනසක් ඇති ආධිකම්මික යෝගාවචරයට ඒ සඳහා කුමක මුල බලන්න ඕනේද? මොකේද ජාතිය බලන්න ඕනේ කියලා මෙහෙවීමක් කරනවා. ඒ මොකද සාමාන්‍ය ලෝකයේ ජාතිය කියන වචනේ මේවා කරන්නේ සත්‍යයේ උප්පත්තියට. ඇත්තටම සත්‍යයේ උප්පත්තිය දුකක උප්පත්තිය බව ලෝකයා පිළිගන්නේ නැහැ. ලෝකයා පිළිගන්නේ සත්‍යයේ නැත්නම් මනුෂ්‍යයාගේ උප්පත්තිය බොහෝම වටින එකක් විදිහට. නමුත් කොයි දෙයක ඉපදීමක් දුකක්. ඒ නිසා manussුප්පත්ති වගේ දෙයක් ඒ මුල බැලීම සාමාන්‍ය ලෝකයේ ආචාර ධර්ම වලට විරුද්ධයි. ඒක හංගලා කරන වැඩක්. ඒ නිසා සර්වචන් වහන්සේ මේ මිනිස්සයා කියලා කියන්නේ හුදු නාම රූප දෙකයි. මෙන්න මේ නාම රූප දෙකේ උප්පත්තිය බැලීමයි මිනිසෙක් වශයෙන් හෝ ගහක් ගලක් වශයෙන් හෝ ප්‍රශ්නයක් වශයෙන් හෝ කරන්න තියෙන්නේ ඊට පස්සේ මේ නාම රූප දෙකෙමුත් රූප ධර්මයේ මුල බැලීම ආධුනිකයට පහසු බව ਸਰුවචන් වහන්සේගේ මේ නිරීක්ෂණය අනුව කරන කාරුණික උපදේශය. ඒ නිසා කාය අනුපස්සන විශ්වයන් තියලා තියෙනවා කාය අනුපස්සන කියලා කියන රූප ධර්ම වල පත්‍ය බැලීම ඊට පස්සේ කාය අනුපස්සනාවෙත් කය කියන්නේ කන්ද කියන්නේ ස්කන්ධය කියලා කියන්නේ සමූහවාචික නාමයක්. ඒ නිසා අපි මේ ලෝකේ කවම කවදාකවත් ඒකකයක් එහෙම නැත්නම් පුංචිම අංශුවක් මේ සමූහයේ හදන මූලික ඒකකේ කවදාකවත් දැකලත් නැහැ දකින්නත් බෑ. අපි රූප කියලා දකින්නේ රිත්තකට, ගොඩකට, කන්දකට, ස්පන්දයක ස්කන්ධයකට, කන්දකට ඒකට කය කියලා කියනවා. ඉතින් ඒක නිසා ඒ රූප කියන ගොඩ බලපුවාම එක විදිහකට බලනකොට සමානාකාර දේවල් ගොඩාක් රාශි වෙච්චම අපිට කලාපය කියන නම පාවිච්චි කරනවා. දැන් සමූහය කියලා පාවිච්චි කරනවා. ඒක සම්මුතියක් හැටියට. නමුත් සරුවචන් වහන්සේගේ ඉන්හාට කියලා කියන මේ කයක්, කන්දක්, ස්කන්ධයක් ගොඩක් වෙනකොට ඒකේ ප්‍රධාන වශයෙන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතර කොටසක් තියෙනවා. ඒ වගේ පින්ඩනයක් තමයි මේ රූප කියලා කියන්නේ. ඒනොත් පාඨවි ආපෝ තේජෝ කියන කොටස් වලට මේ වායෝ කොටසේ දකිට ලේසි. ඒක නිසා යමක හටගන්ව බලනකොට ඒ වායෝ පොට්ටබ්බ ධාතුවේ හටගන්ව බලන්න කියලා ඒකයි මේ ආනාපානය කියන හරියටම වෙන් කරගත්ත විශේෂිත කොට දක්වන අරමුණක් ආරම්මණයක් ඉදිරිපත් වෙන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඒක පිම්බීම හැකිලිම කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම වම දකුණු වශයෙන් අපි ඉරියව් මාරු කරනකොටත් මේකට පසු කාණ ආචාර්යන් වහන්සේලා කිව්වේ චිත්තගිරිය වායෝ ධාතුවයි. අත උස්සන්නේ, පය උස්සන්නේ ඔක්කොම කරන චිත්තගිරිය වායෝ ධාතුවෙන් චේතනාවක් පහළ චේතනාව විසිට වෙන වායෝ ධාතුවෙන් තමයි මේ අපි චංචල කම්පනකම් කරන්නේ. එනිසා කොයි එකට හිත තිබ්බත් අරමුණ ගැලපෙනවා. ඒක නිසා අපි හිතමු දැන් මේ වගේ වැඩමුළුවක් පටන් ගන්නකොට අපි තමන්ගේ කය දිහා බලලා කන්ද දිහා බලලා නිකන් උභහක් තිබ්බා වගේ හොඳට පටල කරලා ඉතින් මොනවද වැඩෙන්නේ මොනවද වෙන්නේ මොනවද වර්තමානයේ තමන්ට දැක් ගන්න පුළුවන් කිව්වොත් චංචල කම්පන ගති තමයි දකින්නේ. ඒ චංචල කම්පන ගති තියෙනකොට තමයි පණ තියෙනවයි කියලා කියන්නේ. පණ තියෙනවනම් නලියනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ප්‍රාණයේ ඇති තැන නලියන ගතියෙන් තමයි දකින්නේ. ඒ ප්‍රාණයේ තිබුණා නලියන්නේ නැත්නම් අපි ගන්නේ මැරිලා වගේ කියලා. ඒක කිසිම ක්‍රියාශක්තියක් නැහැ. ඒ ක්‍රියාශක්තිය තියෙන හැම තැනම වායෝ ධාතු වැඩ කරනවා. මේ ක්‍රියාශක්ති වල පණ ඇති කායක තියෙන ක්‍රියාශක්ති වල මනුස්ස ශරීරය ගත්තොත් සරුවචන් වහන්සේ සඳහන් කළා තියෙන මේ ආස්වාද ප්‍රසවාසය තමයි අත්‍යන්ත වූත් අවශ්‍ය වූත් නැතුවම බැරි වූත් චලනය කියලා. ඒ කියන්නේ කයක උෂ්ණේ පවතිනවා නම් ප්‍රාණය පවතිනවා නම් ඒ කයේ ඒ උෂ්ණේ ප්‍රාණය පවතින අඩුම ගානේ ආශාවත් පස්වාසේ සිද්ධ වෙන්නේ. එනිසා වෙන ක්‍රියාකාරකම් සියල්ලම නතර කළත් නැත්නම් නතර කරන්න පුළුවන් උනත් පුළුවන් උනොත් ඒක තියා හොඳ සැලකීම බලන්න හිටියොත් මේ පන නල රැක ගැනීම සඳහා සිදුවෙන ආනපානය එහෙම නැත්නම් සංස්කෘත භාෂාවෙන් කියන ප්‍රාණයාමයේ සිද්ධ වෙනවා. ප්‍රාණයාම කියලා කියන්නේ මේ කයේ පැවැත්ම නැත්නම් පණේ පැවැත්ම. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට ඒ ආස්වාස් ප්‍රසවාසය දැක් ගන්න පුළුවන් කියලා කියන්නේ කයේ සචේතනික ක්‍රියාකාරකම් අතර වෙලා ඒක දිහා හොඳට මාසසින් නෙවෙයි මනසින් බලාහන ඉන්නකොට සමහරෙකුට අර නැතුවම බැරි අත්‍යන්ත වූ මූලික කෘත්‍ය ආස්වාස් ප්‍රසවාසය දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක ලොකු පටන් ගන්නමක් එහෙම නැත්නම් මේ මේ කියන විදිහට දුක නැති කරන්න දුක දැනගන්න ඕනේ දුක නැති දැනගන්න ඕන නම් ඒකේ හටගන්ම දැකන්න ඕනේ හටගන්ම දැකීමකට නම් මේ ප්‍රාණයේ හටගන්ම කියලා කියන්නේ ආස්වාස් ප්‍රසවාසයේ හටගන්න. ඒ නිසා ආස්වාස් ප්‍රසවාසයේ කොටු කරගත්තා, තනි කරගත්තා, අල්ලගත්තා, මුණට මුණ දාලා තියාගත්තා කියන තැනට ගියා නම් අපි මේ බණ අහලා මුලදස්මාසින් ඇහුවා, තර්ක කෙරුවා, තේරුම් ගත්තා විතර නෙවෙයි ක්‍රියාවත් කරන අවස්ථාවක්. ඉතින් ඒ විදිහට රූපේ හටගන්ම බලාගන්න, જાතිය බලාගන්න ඕනයි කියලා කියන්නේ ඊට පස්සේ හටගත්තා වූ රූපේ සිදුවෙන ජරාව දැක ගැනීම සඳහා ලබන පියවරක්. ඉතින් ඒක පිළිබඳව අපි අද ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. රූපේ හටගත්ත චිත්තක්ෂණේ ඉඳලාම පෙරලෙන්න පටන් ගන්නවා. විපරිණාමයටපත් වෙන්න පටන් ගන්නවා. රූපාන්තරණයකටපත් වෙන්න පටන් ගන්නවා. වෙනස් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙනස් වීම ගත්තොත් රූපයක් හෝ රූප ක්‍රියාවලියක් ඒකෙදී සරුවචනාංශයේ ඉගෙන ගත්ත නැත්නම් දැනගත්ත ප්‍රත්‍යක්ෂ කරගත්ත අපි දැනගත යුතු කොටසක් තමයි යමක ශීඝ්‍ර වර්ධනය වර්ධනීය ශීඝ්‍රතාවේ වැඩියෙන්ම සිදුවෙන්නේ හටගත්ත ගමන. ඒක තමයි ඔය මේ මේ වාගේ අපිට උද්භිද විද්‍යාව වගේ තැන්වල එහෙම නැත්නම් සත්ව විද්‍යාව ගැන ඉගෙන ගන්නකොට බීජයක් යුක්තාණුවක් මව් කුසක පිළිසිඳ නේද පැතියන් වෙච්ච ගමන් ඒකේ ශීඝ්‍ර වර්ධනය ඒක පැය ගාණක් ඇතුළත දෙකට කරනවා පැය ගාණක් ඇතුළත හතට කරනවා 8ට 16ට 30කට හැදිලා මේක කලල් මඩක් වගේ සකස් වෙන්න බොහෝම සුළු වෙලාවක් යනවා. හොඳට මෝරච්ච තලතුණා වෙච්ච ඇඟක සෛලයක් පැවිලා ඉසනික කියන්නේ කලාතුරකින් වෙන එක. ඒ වර්ධන වේගය වැඩි හටගත්ත ගමයි. ඒක නිසා යම් කිසි රූප ධර්මයේ જાතිය දැක ගන්න ඕන රූප ධර්මයේ හරියට තේරුම් ගන්න නම් නැත්නම් දුක්ඛක හටගන්ම බලන්න ඕන දුක හරියට තේරුම් ගන්න නම් ඒ හට ගැනීම බලන්න කියන්නේ හටගත්ත චිත්තක්ෂණයම විශාල වෙනස්කම් වර්ගයක් වෙනවා. හටගත්ත චිත්තක්ෂණයේ බලන්න පමයි නම් ඒ කෙනාට දකින්න හම්බ වෙන්නේ හටගත්ත රූප රාශියක්. ඒ හට ගැනීමේ බෙදී යන ක්‍රමය, විසිතුරු වෙන ක්‍රමය, බෝ වෙන ක්‍රමය දැක ගන්න හම්බෙන නිසා බුද්ධ ජානක කියනවා සත්‍යය පමයි කිය. සත්‍යය දකින්නේ හටගත් රූප. ඒවා ඝන බහල වෙච්ච රූප. දොරට වඩපු බබා දැක්කට බබා වදනවා දකින්නේ අපි මේ බබා කියලා කියන අදහස් කරන්නේ සම්මුති ක්‍රමයෙන් උප්පත්තිය. නමුත් මේ කලල රූපයක් හට ගන්නකොට එහෙම නැත්නම් අපි වැඩේටම බහිමු ආශ්වාසය පටන් ගන්නකොට යම් කිසි කෙනෙක් හටගත්ත ගොරෝසු වෙච්ච නාස්පුඩු පුරවාගෙන නානපානේ දකින්නයි කියලා කියන්නේ එතකොට පෙරහැරේ මැද විතරයි දකින්න. ආශ්වාසයගේ ජරාව දකින්න නම් ආශ්වාසයගේ මේ උපත්තියේ පටන් ඇති වෙන වෙනස්කම් ටික දකින්න හට ගන්නකොටම බලන්න ඕනේ කියන එකයි. ඒක බොහොම ලස්සනට ඒ බුරුම ස්වාමීන් වහන්සේලා යෝගාවචරයන් සඳහා ආප්තපද කියලා සකස් කරලා කියලා දෙනවා. මේ එකින් එකට එකින් එකට මේ ਸਰුවචනාංශය මේ කියන්නේ අහම්බයක් නෙවෙයි. නිකන් ආවට ගියාට කියන එකක් නෙමෙයි හැම එකකටම බොහෝම තද ගැඹුරක් තියෙනවා. ඒක නිසා ඕනම පද්ධතියක ශීඝ්‍ර වර්ධනයක් සිද්ධ වෙන්නේ හටගත්ත තැනම. නිකන් සාමාන්‍යයෙන් බලන්න ඉර නගිනකොට ඉර පුදුම සක්‍රියයි. ওই දවල්ටමත් දහන්න තියෙන ඉර වගේ නෙවෙයි, ගැසි ගැසි මතුවෙන හැටි පණ සීන කෙනෙක් ඉන්නා වගේ තමයි එන්නේ. ඉතින් ඒක නිසා මේ ඉර නැග්ගට පස්සේ යන්න බෑ ඉර බලන්න යන්න ටෝච්චක් කරා යන්න. ඉර නැගින්න ඉස්සෙල්ලා ටෝච්චලියෙන් ගිහිල්ලා අටවගෙන බලාගෙන ඉන්න ඕනේ ඉර නැගින්න ඉස්සෙල්ලා එතකොට ඕන් යන්තම් රඹහා එනවා නැත්නම් අරුණ එනවා. අරුණ ඇවිල්ලා සුද පහළ වෙනවා. සුද පහළනට පස්සේ තමයි ඉර බොහොම මංගල ක්‍රමයකට ඉදිරියපත් වෙන්නේ. ඒක තියා බලාගෙන ඉන්නකොට ඉතින් උඟ දෙනෙක් මේ ඒක ලොකු වටිනා දෙයක් විදිහට දකිනවා. සමහරු ඒ වෙලාවට ප්‍රාර්ථනා කරනවා ඒ තරම මේක මංගල මොහොතක් ඒ ඉර යන්ත සිටිජේ කපාගෙන ආවට පස්සේ බලන්න කොච්චර ශක්තිය වැඩ පිළිවෙලද තියෙන කියලා. දවල් 10ට විතර ඒ දිහා බලන්න එහෙම එකක් තියෙනවද කියන මොකක්වත් නැහැ. ඉර ඔහේ තියෙනවා පැතටියක් වගේ අහසේ. පටන් ගන්නකොට එහෙම නේ ගොඩක් වැඩ තියෙන නිසා යම් කිසි කෙනෙක් දුකයි මේ අවබෝධ කරන්න හදන්නේ මොකද මතුවෙන තාක්කල් මතුවෙන දුකක්. යම් කිංචි වේදිතං තන් සබ්බං දුක්ඛං කියලා සරුවචානේ සඳහන් කරන අපිට දැනෙන යමක් මේ ලෝකේ තියෙනවා නම් ස්පර්ශ වෙන යමක් මේ ලෝකේ තියෙනවා නම් විඳින යමක් මේ ලෝකේ තියෙනවා නම් සියල්ල දුකක්. ඒ මොකද ඒ විඳින හැමදේම ආරම්භයේ බැලුවොත් ශීඝ්‍ර වෙනසක් ඇති ආර්ය ව්‍යවહાරයේ හැටියට වෙනසකට භාජනය වෙන සියල්ල දුක්. තමන්ගේ පාණයකින් තොරව වෙනසකට පාණය සියල්ල දුක්. ඒ නිසා සැප වේදනාව ආවත් ඒක වෙනසකට භාජනය වෙනවා නම් දුක් වේදනාව ඇවිල්ලා ඒක වෙනසකට භාජනය වෙනවා නම් සැපයි දුකයි දෙකම දුක් කියලා සරුවත්‍යංශය සඳහන් කරයි. නමුත් හටගත්ත සැප හෝ හටගත්ත දුක බලනකොට මේ මූල ධර්මයේ යෙදෙන්නේ නැතුව වාගේ. ඒ නිසා අපි හටගත්ත දේ බලනකොට නිත්‍ය සංඥාවට වැටෙනවා. හට ගන්නා හැටි හට ගණ්ඩත් ඉස්සර වෙලා සතිය බලන්නේ හිටියොත් එimhe නිත්‍ය සංඥාව ගණ්ඩ දෙයක් නෑ මේක ශීඝ්‍ර වෙනස් වෙන සිද්ධි බහුල සිද්ධියක් බව පේනවා. ඉතින් ඒ නිසා යෝගාවචරයේකට වාඩි වෙලා මේ ඇතුළත හිත යොදනවා ආධ්‍යාත්මයට හිත යොදනවා ධර්මයකට හිත යොදනවා ආගමනුරූපව බලනවා කියන එක පවා ඉතාමත්ම කලාතුරකින් සිද්ධ වෙනවා. අපි හුඟක් වෙලාට බාහිර දේවල් බල බල අනුන්ගේ දේවල් වලට තමයි ජීවිතය ගත කරලා තියෙන්නේ. එහෙම ඇතුළට හිත යොදලා නැත්නම් කයටකින් කයට හිත යොදලා ඒ කයේ අත්‍යන්ත ක්‍රියාවලිය වෙන මේ ආශාස ප්‍රසආචය හෝ පිම්බීම හැකිලිම අල්ලාගෙන ඒකත් පොඩි වැඩක් නෙවෙයිනේ. ආනපන හම්බ වෙනවා මුණට මුණ දානවා කියන එක බොහොම කලාතුරකින් කෙනෙකුට සිද්ධ වෙන්නේ. භාවනා මධ්‍යස්ථානට ආවලා දවස් 3-4ක් යනවා. ඊය සංසුද්ධයෙන් මුණට මුණ දාන. අන්නේම දැම්මට පස්සෙත් අහුවෙන්නේ මෝරච්ච ඝන බහල වෙච්ච නාස්පුඩු පුරවාගෙන යන ආශාසය. මෝරච්ච ඝන බහල වෙච්ච නාස්පුඩු පුරවාගෙන ප්‍රසසෙත් ඇති. ඒකත් දැනගෙන දැන් මේ අපි කියන විදිහට දැන් අපිට මේක පෙනෙනවා ආශාස ප්‍රසාසයට මුණ දාලා තිනවා. ඒකේ හටගැන්ම බලන්න ඕනේ. හටගැන්මේ තමයි විපරිණාමය මේ ජරාව කියන එක, දිරණමයි කියන එක, වෙනස් වෙනවා කියන එක බොහෝම ශීඝ්‍රයෙන් සිද්ධ වෙන්නේ. නමුත් අපි සාමාන්‍ය පොඩි බබෙක්ගේ ඉක්මනට සිදුවෙන දේවල් කියන්නේ හැදෙනවා, වැඩෙනවා, කරදඬු විශ් වෙනවයි කියලා ඉතින් ඒව දකින්නේ බොහොම ජරා වශයෙන් නෙවෙයි. ජරා වශයෙන් අපි ගණන් ගන්න අවුරුදු 40 50 පැන්නට පස්සේ. මුල් ටිකේ වර්ධනය ජරාවම තමයි. බුද්ධ ඥානාච කියන දීර්ණෝ. ජීර්ණ තත්ත්වයටපත් වෙනවා ජරා කියලා කියන්නේ ඒකයි. ඉතින් මුල් ටික අපි බොහොම సౌందర్యාත්මක වචන වලින් තමයි කියන්නේ බබාගේ දත් ආවා, කෙස් ආවා. පොඩි බලවැටියක නම් ඇස් හැරියා. ඊපස්සේ ඊළම ලස්සනට තමයි අපි බාර ගන්න. නමුත් ඔක්කොම සිද්ධ වෙන ගොඩාක් හට ගැනීමදී ඒ නිසා යම් කිසි කෙනෙකුට හටගත් දෙෙහි නිත්‍ය සංඥාව පහළ වෙන්න තියෙන ඊට වැඩි ඒ නිත්‍ය සංඥාට අභියෝගයක් කරන්න ඕනේ නම් ඒ අභියෝගය කරන්න පහසු වෙලාව හටගන්නකම් පමා වෙලා බලන එක නෙවෙයි හට ගැනීමේ මුල අප්‍රමාද වෙලා බලන එකයි. ඉතින් ඒ නිසා අර විදිහට ආනාපානට මුල දාගෙන ඉඳලා මුණට මුණ දාගෙන ඉඳලා මෙහි හට ගැනීම ආස්වාසියේ මුල බැලීම ප්‍රසවාසයේ මුල බැලීම කියලා කියන්නේ මම හිතනවා මේ දැන් කාලේ ක්‍රමයට බannනම් PhD එකක වැඩ. ඒක මේ දෙකේ පන්ති තුනේ පන්ති වැඩක්වත් උසස් පෙළ පන්තියක්වත් මූලික උපාධියක්වත් නෙවෙයි. ආනාපානට මුණට මුණ දාගෙන ඉන්න එකත් මූලික උපාධියක් වගේ වැඩක්. මොකද ඒක ලේසි නෑ. උපාධිකාරයෙකුට කියන්න බෑනේ ඇවිල්ලා පුළුවන් නම් ආනපාන විනාඩි 5000ක් කරන්න කියලා. එහෙම කරන්න බෑ. ඒ උපාධියෙන් කිසිම වැඩක් නැහැ මේ වැඩේට. මේ වැඩේ කරන්න පුළුවන් නම් උපාධිකාරයෙකුට හොඳයි. නමුත් ඒක අරකින් ඇති වැඩක් නැහැ. නමුත් ඒ ලබාගත් උපාධිය මත ඉඳගෙන දිගට කරන ඒකට ගන්න පශ්චාත් උපාධියක් වගේ තමයි මේ හට ගන්නා දේ මුල බලන්නේ. ඒකෙන් අදහස් මොකද්ද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ. ජරාවේ වැඩ හරියක් වැඩි හරියක් වැඩ සිද්ධ වෙන්නේ හට ගන්නකොට. ඉතින් ඒ නිසා යෝගාවචරය අල්ලාගත්තා වූ ආශ්වාසයේ මුලට මුලට මුලට මුලට බල බල යනවා. දැන් මට හම් වෙන්නේ හොඳට නාස්පුඩු පුරවන කරවාගෙන පුරවාගෙන යන ආශ්වාසය මට මේකේ මෙච්චරම තද බලව වැටෙන්නේ ඉස්සලා මේක කොහේ ඉඳලාද එන්නේ? මේකේ නිදාණය මොකද්ද? මේකේ සම්භවය මොකද්ද? ජාතකය මොකද්ද? ජාතිය කොහෙද කියලා ආන්නේ මුලට මුලට බලන එකේ වටිනාකම අපි ඊයේ ධර්මදේශනාදී මතක් කරගත්තේ රෝගයක් ජනපද රෝගයක් රටටම බලපාන විදිහට ව්‍යාප්ත වෙලා ගියාට පස්සේ ඒ රෝගයට වගකීමෙන් යුක්තව රෝගේ නතර කරන්නම් ඒ රෝගේ මීල මූල බීජය අල්ලන්න මූල බීජය අල්ලන්න රෝගය ඝන බහල වුණාට පස්සේ බෑ මොකද ඝන බහල වෙනකොට අනිකුත් විශාල බීජ රෝග බීජ ගොඩක් ඇවිල්ලා ලෙඩ වෙච්ච කය ආතුර කරනවා. සංකීර්ණ කරනවා. ඒ නිසා රෝගය හට ගන්නකොටම තමයි ඒ රෝගයට අවශ්‍ය මූල බීජය අල්ලන්න පුළුවන්. මූල විස බීජය. අන්නේ විස බීජය අල්ලගන්න මේ රටේ අනන්ත දැවෙන ප්‍රශ්නයක් වශයෙන් මේ ජනපද රෝගේ පැතිරෙද්දී වෙනමම පිරිසක් ඒ රෝග ලක්ෂණ යාන්තම් පහළ වෙන කට්ටිය ගෙන්නගෙන ඒගොල්ලන්ගේ පරීක්ෂා කර කර අනිකුත් විස බීජ වලින් වෙන් කරලා මේ හරියට බීජය අල්ලා ගන්නවා කියන එක වෛද්‍ය අංශයේ කටයුත්තක් නෙවෙයි වෛද්‍ය පරිශන අංශයේ කටයුත්තක්. ආන් ඒ වගේ තමයි යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ දුකේ හට ගැනීම නැත්නම් මේ පළවෙනි ආර්ය සත්‍යය අස්පනා අපිට නিত্য සංඥාවෙන් සුඛ සංඥාවෙන් සුභ සංඥාවෙන් ආත්ම සංඥාවෙන් වැහුම් හෙලන්න කලින් ආලවට්ටම් දාන්න කලින් ඔබ මට්ටම් කරන්න කලින් මතු වෙන්නකොටම දකින්නට මුල දකින්න වෙලාවේදී ජරා ස්වභාවයේ උත්සන්න භාවයේ කියලා එක පැත්තකින් සාධාරණීකරණය කරනවා දෙපැත්තකින් කියනවා මුල දැක්කොත් විතරයි ඇති හැටිය දකින්න පුළුවන්. බබා හම්බ වෙනකොට මේ හෙළුවෙන් හම්බ වෙන්නේ. බබා දොරට වන්නකොට ඇඳුම් අඳලා ගෙනත් දෙන්නේ. ඒතර බබාගේ කක්ක පැත්ත බලන්න බෑ. කක්ක පැත්ත බලන්නම් ඉපදෙනකොටම බලන්න. ඉතින් ඉපදෙනකොට මේ බැලිල්ලට බුදුරජාණන් මිනිසුන් කැමති නෑ ඌට. නමුත් බුදුරජාණන් කියන මේක නැතුව මේක තේරුම් ගන්න බෑ. අපි මම අහලා තියෙනවා අම්මා විලිලාලා දරුවා වැදුවට පස්සේ ඒ වින්නබු අම්මා දරුවාගේ ලිංගෙ පෙන්වනවලු අම්මට කොල්ලෙද්ද කෙල්ලෙද්ද කියලා. එද්ද උසලා පෙන්නන්න පොඩි එකා කියන්නේ ලැජ්ජයි මට අම්මට පෙන්වන්න එපයි කියලා. එතනින් තමයි අම්මා දන්නේ මේ බබා හොරකම් කරාද නැද්ද කියලා. ඒ ගමම්ම පට්ටයක් ගැට ගන්නවා පච්චයක් කොටනවා. මොකද මේ මේ වාට්ටුවේ දරුවා හම්බ වෙනවා දඩබඩ දඩබඩ දඩබඩ ගන්න. හම්බෙන දරුවා මේ අම්මට මේ දරුවයි කියලා අල්ලගන්න ඒ පළවෙනි ශරීරම කරන මේ වර්ගීකරණය කරන්න වෛද්‍ය ශාස්ත්‍රය බැඳිලා තියෙනවා. ඒ වගේ තමයි අපි හරියට ආශ්වාසය උපදිනකොටම ආශ්වාසය ප්‍රශ්වාසය කිව්වේ නැත්තම් ගාක් කියලා භාවනා කරගෙන ඉඳී ඇහුවොත් මේ මොකද්ද ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස මේක කොල්ලෙද්ද කෙල්ලෙද්ද සරමද්ද කම්බායක්ද කියලා හොයන්න දන්නේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාසයේ හිටියා දන්නේ නැහැ. දැන ගන්න නම් මේක තද බල විපස්සනා කතාවක්. හට ගන්නකොටම ඒකත් එක්කම වැඩ බලන්න ඕනේ. එතකොට ඒකේ ශීඝ්‍ර වර්ධනයේ ජරාව දක් ගන්න පුළුවන් එකක් දෙක ඇති හැටිය දක් ගන්න පුළුවන්. යථාභූත ඥාන දර්ශනයේ ලොකු රුකුලක් වෙනවා. ඒ මොකද එහෙම නොවුනොත් පමාවට ගියොත් මේක බොහෝම ශීක්‍රයෙන් වෙනස් වෙලා නිත්‍ය සංඥා සුඛ සංඥා සුභ සංඥා ආත්ම සංඥා කියන මේ විපල්ලාස වලට යට වුණාට පස්සේ අපි දකින්නේ අපිට බලන්න ඕනේ දේ. ඇති හැටි නෙවෙයි. ඇති හැටි විප්ලවීය විචර බලන්න අර මුලට අදින එක අවශ්‍යයි. ඒක නිසා ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ. ඒ ජරාව ශීක්‍රයෙන් වෙනස් වෙන ගතිය පිළිබඳව ඇති කරන වෙනස ඒ කියන්නේ ගොරෝසු වෙච්ච ආනාපානෙ දැකපු කෙනා යම් දවසක ගොරෝසු වෙන්නේ ඉස්සර සියුම් ආනාපානෙ හට ගන්න ආනාපානෙ දැකීමට යනකොට ඒ මිනිස්යාගේ ඇති වෙන හිතේ වෙනස කවම කවදාකවත් බාහිර දැනුමකින් හෝ ගුරුවරයෙකුගේ ආශිර්වාදයෙන් හෝ පිටින් හෝ ගන්න බෑ මේ මෑතකදී මෑතකදී කියන්නත් බෑ බොහොම ඉස්සලා විද්‍යාව දැනගෙන හිටියා ඒ හට ගන්නකොටම බලනකොට ගොරෝසුවට බලන හිත ගොරෝසු වුණාට පස්සේ බලන හිත ඇති පුද්ගලයාත් එයා මේක හට ගන්නකොට බලනකොට හට ගැනීම දකින්නකොටත් ඒ බලන හිතේ බලන දේ නෙවෙයි බලන හිතේ ප්‍රධාන පරිණාමයක් සිද්ධ වෙනවා විශාල දියුණුවක් සිද්ධ වෙනවා බලන හිතේ විශාල මේරි තලසන ගතියක් එනවා ඒ නිසා බැලීම හරහා බලන දේ විපරිණාම විතරක් නෙමෙයි බලන්නගේ ආධ්‍යාත්මයේ හිතෙහි පුදුමාකාර වෙනසක් වෙනවා. මේක මේ මෑතකදී දැන් ඔය වුරුදු 20ක් 30ක් විතර ඉස්සර හිතුවේ දේවල් ස්ථිරව නিত্য සුඛෝ සුභව තියෙනවා අපිව බලනවා. ඒ ඒ මූල ධර්මයෙන් තමයි අයිසෙක් නිව්ටන් ওই සම්පූර්ණ භෞතික විද්‍යාවට ඉගැන්වුවේ. නමුත් විද්‍යාවේ තියෙන එක යථාභූත ඥාන දර්ශනයෙන් කොටසක් වගේ තමයි. ඒක එතනින් නතර කරේ නෑ. ඒගොල්ලෝ මේ අංශුව කියන එක අණුව කියන එක අල්ලගෙන මේ අංශුව අණුවත් හොයලා බලන්න ගියාම මේ අංශුව අණුව ඇතුලේ ඊට වැඩිය කුඩා අණු කුඩා අංශු තියෙන බව දැක්කා. මේ නියු නියස්ටිය කියලා කියන එකෙත් මේ මේ අංශු තියෙනවා. වටේට කරගෙන ප්‍රෝටෝන් වලත් මේ මේ වෙනස්කම් තියෙනවා. පළවෙනි වලල්ල, දෙවෙනි වලල්ල, තුන්වෙනි වලල්ල ලෝහ, අලෝහ සන්නායනය කරන දේවල්, සන්නායනය නොකරන දේවල් ආදි වශයෙන් හොයාන ගියාට පස්සේ තේරුණා මේ අංශුව කියලා අපි හිතාගත් එක සංයුතියක් මිස කලාපයක් මිස ඒකකයක් නෙවෙයි. ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා මේ ඒකකයක් වශයෙන් ගත්ත අංශුව කඩලා බලන එක. ඉස්ලාමයේ හිතින් කැඩුවේ. ඉතින් කඩලා බලමු මේක සම්මුතියක්. මේක ගුලියක්. මේක ඒකකයක්. මේ ඒකකේ කඩලා බලනද න්‍යෂ්ටික ශක්තිය අවශ්‍යයි. යෝගාවචරයටත් මේ ආස්වාස ප්‍රසවාසයේ නිත්‍ය සංඥාව කඩන්ඩ විශාල ශක්තියක් අවශ්‍යයි. මොකද දැන් මෙතෙක් කල සංසාරේ වල්ලා තියෙනෙත් හිතලා තියෙනෙත් නිත්‍ය සංඥාව. දැන් බුදුරජාණන් වහන්සේ කියන නිත්‍ය සංඥාව බැලුවට කමක් නැහැ. යථා භූතේ පේන්නේ නැහැ. ඒක පේන්නේ උඹට ඕනේදී. ඒ නිසා නිත්‍ය සංඥාව එන්නේ ඉස්සර වෙලා හට ගන්නකොටම බැලුවොත් ඒ යෝගාවචරයගේ ඒ බලන හිත පවා බලන මේ ආශ්‍රත් ප්‍රසවාස නෙවෙයි හිත පවා කොච්චර විපරිණාමයකට සිද්ධ වෙනවද කියනවනම් ඒ අංශුව දිහා හොඳට කඩලා බලපු කෙනෙකුට අවසානයේ නිගමනය කරන්න වුණා බලන මනුස්සයාගේ හිතේ සම්පූර්ණ විප්ලවයක් විප්ලවීය ක්‍රමයකට මිසක් නැත්තම් මේක බලන්න බෑ කියලා. ඒක බලාන බලාන යනකොට ඒ හිත මෙතෙක් කල් හිතුවේ අංශු ද්‍රව්‍ය එහෙම නැත්නම් රූප තියෙනවා කියන. බලන බලන යනකොට රූප නැහැ ද්‍රව්‍ය නැහැ ශක්ති තියෙනවා. ඒ ශක්ති එක බින්දයක් බවට පත් වුණාට පස්සේ රූපයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. රූපයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න යනකොටම ගුරුත්වාකර්ෂණය බලපානවා වේගය සහ ස්කන්ධය කියන ගුණාත්ම වැඩෙනවා මේ ශක්ති පුංජේ. ඒ ශක්ති පුංජේ ඊටත් ඉස්සල අවස්ථාව බැලුවොත් එයා ශක්ති ඒ ශක්තිය වල නිකන් වතුරක තියෙන දියසුලියක් වගේ ගොනුවක් කියනවා මොකද්ද ක්‍රමයකට ඒකේ ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ නැහැ ඒකේ ස්කන්ධයක් කියලා එකක් නැහැ ඒකේ වේගයක් කියලා එකක් නැහැ ඉතින් එහෙමනම් අර ද්‍රව්‍යයක් තියෙනවා ඒකට ස්කන්ධයක් තියෙනවා ඒකට වේගයක් තියෙනවා ඒකට ගුරුත්වාකර්ෂණයක් තියෙනවා කියන මනසෙන් ඒ මනුස්සයා බලලා අඩියට යනකොට ශක්ති ටිකක් දැක්කට පස්සේ මහා විශාල හිතේ අභියෝගයක් පහළ වෙනවා මේ කොහොමද ශක්ති ද්‍රව්‍ය බාටපත් වෙන්නේ ද්‍රව්‍ය ශක්ති බාටපත් වෙන්නේ මේක ලේසියට සිද්ධ වෙනවා නිතරම විශ්වය පුරාම සිද්ධ නමුත් විද්‍යාඥයෙකුට ඒක විද්‍යාගාරදී කොටු කරලා ශක්තියක් ද්‍රව්‍යයක් බාටපත් වෙන හැටි සහ ද්‍රව්‍යයක් ශක්තියක් බාටපත් වෙන දැක්කට පස්සේ ඒ මනුස්සයා දේවවාදියෙක් නා බරපතල ප්‍රශ්නකට මතුවෙනවා මේ මැවීම මේ බම්බලානිනකොට මේ වෙලාවේද උනේ නැත්තම් දෙයයන්න්සේ කලින් වහපු ඉන්ටෙලිජන්ට් ඩිසිෂන් මේ ඩිසයින් එකේ හැටියටද මේ වෙන්නේ කියලා. ශක්ති පිළිගන්නකොට පේනවා දැන් මැවීම සිද්ධ වෙන්නේ. මේ ශක්තිය ඕන වෙලාවට රූපයක් වෙන්න පුළුවන්, සත්‍යයක් වෙන්න පුළුවන්, ගඳක්, රසක්, පහසක් වෙන්න පුළුවන්. ඒ බලන මිනිහාගේ හැටියට. ඒ බලන මිනිහා මේ ශක්තිය වලින් ද්‍රව්‍යම වෙන්නේ කියලා අදාහගන්න කොහොම වෙන්නද? එයාගේ උප්පත්ති જાතිය පටන් එයා හිතලා තිබුණේ දෙයයන්න්සේ මාපු දෙයක්. ඉතින් ඒ වාගේ තකතිරු ඝන බහල මිත්‍යා දෘෂ්ටික හිටපු විද්‍යාඥයෝ පවා පිළිඅරගත්ත යමක හටගන්ම මුලට බලහන යනකොට අපි හිතාන විදිහේ ඉන්න විදිහේ නিত্য බරක් නিত্য ගුරුත්වාකර්ෂණයක් නিত্য හැඩයක් දෙන්න බෑ ඒවා බරට ගුරුත්වාකර්ෂණයට හැඩයට නැති වෙන ශක්ති බවටපත් වෙනවා මේක පිළිගන්න කැමති නැහැ මම අභියෝග කරනවා බුද්ධ ආගමේ හිටියයි කිව්වත් නিত্য සංඥාව අයින් කරන්න කිව්වත් මේ එකම යෝගාවචරයකත් ආශ්වාසයෙන් පටන් ගන්නකොට කොහේවත් නැති තැනක තිබුණු ශක්තියක් ආශ්වාසයක් බවට පත්වෙච්ච ඇති දැනගෙන මේ ශක්තියක් ආශ්වාසය බවට පත් වෙනවා කියලා කවදාකවත් අදහන එකක් නැහැ. මුදි ඒකට හිත ලෑස්ති නැහැ. අපේ හිතේ තරම්ම නිත්‍ය සංඥාවේ තියෙනවා. අපේ හිතේ තරම්ම මේ සුඛ සුභ සංඥාවේ තියෙනවා. අපේ හිතේ තියෙන්නේ මගේ ආශ්වාසේ කියලා ආත්ම සංඥාවේ තියෙනවා. නමුත් මේ කොහෙදෝ යන ශක්තියක් අපි ඒ වෙලාවේ ඇස් අරගෙන වෙන දෙයක් අනිට කරනකොට රූපයක් විදියට පේන්න ඉඩ තිබුණා. ආශස් ප්‍රසාරය බලන්නේ නැතුව සද්දයක් වශයෙන් ඕක දකින්න ඉඩ තිබුණා. ගන්ධක් රසක් පහසක් වශයෙන් වෙන්න තිබුණා. නමුත් සරුවචනන්ච හරියටම මානසිකාරය යොදවලා නාසිකාග්‍රයේ හිත තියානිනකොට මේක මේ ශක්තිය මේ ඕනම දෙයක් වඩටපත් වෙන්න පුළුවන් ਸਰබලධාරී ਸਰවව්‍යාපී දේව බල සහිත මේ ශක්තිය ඒ ලාවේ ආස්වාසයක් වෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය හිතන්නේ මේ තියෙන ආස්වාසයක් බලනවායි කියලා. ආස්වාසයක් බලන හිඳයි පේන්නේ. වෙන දෙයක් බලන රූපයක් පේන්නේ. ඇද්දක අරන වෙන මොනවාරි කර කර හිටියනම් ආස්වාස ප්‍රසවාසය පේන්නේ ඔය ශක්තියම තමයි. ඉතින් මෙන්න මේ தත්තට ගෙනියන්න මේ જાතිය දැකලා ඒක බොහොම ශීඝ්‍රයෙන් රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ආස්වාසයක්, ප්‍රසවාසයක් බවට පත් වෙන්න පුළුවන්. ඔබ බලන්නේ මොකද්ද? ඒක තමයි ඔබට පේන්නේ. ඒක ලෑස්තිලා ගිහලා බැලුවොත් මේක පේනවා. ලෑස්තිලා ගියේ නැත්තම් පේන්නේ මට ආශ්‍රත් ප්‍රසවාසය පේනවා මුල පේන්නේ නැහැ කියලා. නැත්නම් ආශ්‍රත් ප්‍රසවාසින් නම් මට සද්දයක් ඇහුණා. ගඳක් රසක් පහසක් විදිහට කියන්නේ ඉඳී තියෙනවා. නමුත් කවදා හෝ මේ කියන තරමට ගැඹුරකට ගිහිල්ලා හටගන්ම දිහා බලන හිටියොත් මේ ශක්ති සාගරයේ එහෙම නැත්නම් ඒවල වේග සාගර කියලා කියන්න පුළුවන් ශක්ති සාගරයේ ඕන තැනක දියසුලියක් හට ගන්නවා ඕන සැනක ඒ ප්‍රවර්තනයක් හට ගන්න පුළුවන්. ඒ ප්‍රවර්තනය හටගත්තට පස්සේ ඒකට නම් දීම කරන්නේ බලන මනුස්සයා තමයි. මේක මට ආශ්වාස වශයෙන් පේනවා ප්‍රශ්වාස වශයෙන් පේනවා තැන් ඉඳගෙන ඉන්න තැන හැප්පෙනවා පේනවා සද්දයක් ඇහෙනවා ගඳක් බලනවා රසක් කියලා අර නিত্য සංඥා වෙනුවට මේක ඕන දෙයක් බවට නම් කර ගැනීම බලන මනුස්සයාගේ හැටියට තමයි සිද්ධ වෙන්නේ. ආ මේ දක්වාම බලන්නගේ මානසිකත්වයේ අප්‍රමාදයේ ප්‍රමාදයේ හිටව මානසිකත්වයේ අප්‍රමාදීව ඇති වෙන සැඬ බැලුවට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මොන තරම් ශීඝ්‍රයෙන් මේක දැකපු ගමන් ඒකමයි කියලා නමක් දාගෙන ඒක අල්ලාගෙන ඒක බදාගෙන අපි කොච්චර ප්‍රශ්න ඇති කරනවද නමුත් ඇති වෙන වෙලාවදී එහෙම නිගමනාත්මක නැතුව නිරීක්ෂණාත්මකව බලාන හිටියොත් යෝගාවචරයට මන්දියක් කල් වැඩි ඇති කියනවා මේක ආස්වාසයක් බවට පත් වෙන්නේ ඉස්සලා තිබුණ ශක්තියෙම ප්‍රසවාසයක් බවට පත් වෙන්නේ ඉස්සලා තිබුණ මේ මූලික ශක්තියෙම හිත ධානයටොත් නිවන කියලා කියනවා. ඒක කිසි කෙනෙකුට අයිති දෙයක් නෙවෙයි. ඒක අජාතං අභූතං අකතං අසංකතං කියන විදිහේ ශක්තිය කිසිම දෙයක් බෝ කරලත් නැහැ. තාම බිහි වෙලත් නැහැ. අපි ඉපදෙන්න ඉස්සෙල්ලා ඉසත් තිබුණා. අපි මැරිලා ගියත් ඒක තියෙනවා. මේකෙන් ආස්වාසයක් හදාගෙන ප්‍රසවාසයක් හදාගෙන ඇහැ රූපයක් හදාන, ගන්ධයක් හදාන, රසයක් හදාන වැඩ කරනවා කියන එක වැල්ලට ගිහිල්ලා වැල්ලේ වැලි ටිකක් අරගෙන ගියක් හදලා මේක මාලිගාවක් කියාගෙන අම්බලමක් කියාගෙන ඒකත් එක්ක සෙල්ලම් කරන කුමරි කුමරිකාවන්ගේ වැඩක් කෙනෙක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. අපිට මේ මූල ශක්ති ශක්ති වශයෙන් දැක ගන්න පුළුවන් නම් ඒක කෙලෙසෙන් නැතුව ඒක තිබ්බනම් ඒක මොන දෙයක් බාටපත් වුණත් අපිට ප්‍රශ්නයක් නෑ. මොකද ඒක අපේ ශක්තියක් බාටපත් වෙලා නෑ. අපිට සංස්කාරයක් වෙලා නෑ. තව චේතනාවක් වෙලා නෑ. තව කර්මයක් වෙලා නෑ. තව ස්පර්ශයක් වෙලා නෑ. තව වින්දනයක් වෙලා නෑ. ඒ නිසා අන්නේ විදිහට මුලටම ගිහිල්ලා ඒ ආස්වාසයක් ඇති වෙන්න ඉස්සරලා ප්‍රසවාසයක් ඇති වෙන්න ඉස්සරලා එතනදී පූර්ණ අවදියකින් බලාන හිටියොත් ඒ වෙන්න ටික දැක්කොත් ඕනම කෙනෙකුට තේරෙයි මේ වෙන සිද්ධ වෙන සිද්ධියේ ඉෂ්ටි පුරුෂ භාවයක්වත් එහෙම නැත්නම් කාටද බලපෑම් කරන්න පුළුවන් ස්වරූපයක්වත් මොනම දෙයක්වත් ඇත්තේ නැහැ සම්පූර්ණ සුද්ධ තැනකින් පටන් ගන්න සම්පූර්ණ කෙලසිච්ච තත්ත්වයටපත් කරනවා ඒ ආශ්වාසයේ දිගයි කොටයි උඹෙයි මගේයි හොඳයි නරකයි ඔක්කොම දාගන්න ශක්තිය ආශ්වාස බඩපත් වුණාට පස්සේ ඒ නිසා ඒ වහාම සිදුවෙන ඒ වෙනස්කම් රාශිය જાතියත් එක්කම ඇතිවෙන ඒ ජරාව නම් වූ වෙනසටපත් වීම දැක ගන්නවා කියන එක සංසාර එක සැරයයි වෙන්නේ. එක සැරයයි වෙන්න ඕනේ මේ මනසට එවනම් ඒ හේතුක ප්‍රතිහන් තියනෝයි කියන කතාව හැටියට මේ මනසට දසපාරමිතා දෙනවාගේ සීලය සම්පූර්ණයි, දානෙ සම්පූර්ණයි, සමාධිය සම්පූර්ණයි, ප්‍රඥාවට ඕන ඕන පසුබිම තියෙනවා. බුදුහාමරන්ගේ භාගකීමත් ඔච්චරයි. ඕක පෙන්වුවාට පස්සේ ඕක දක්නාසුළු ඕකට ගැළපෙන ජීවිතයක් හදාගන්න එක බෞද්ධයාගේ වැඩක් මිසක බුදුහාමරන්ගේ වැඩක් නෑ. බුදුහාමර ඉව්වා කියලා දෙන්න නෙවෙයි මේ ලෝකෙට ආවේ. බුදුහාමර ඇවිල්ලා කිව්වේ උඹලා මේ ඇති වුණාට පස්සේ දකින්න දේවල් පිළිබඳ නඩු කතා කරන්න කියලා මේ ලෝකයේ වනසක් සක් මේ මුකුන්ද කියන්නේ සාක්කීලියන්ගේ මලුම සැලියක් බවට පත් කරගත්තට ඔකේ මුලට ඵලයන් සම්පූර්ණ පිවිතුරු සම්පූර්ණ පිරිසිදු සම්පූර්ණ නික්ලේශී ඒකට කියනවා සමහර වෙලාවට නික්ලේශී කියන වචනේ තමයි අපේ පාලි සඳහන් කරන්නේ. ඉතින් ඒකේ එක හුස්මක මුල තියෙන. හුස්මක් හුස්මක් පාස මේක තියෙන. නමුත් ඔය අපි අර කොච්චර ඝන සංඥාවේ ඉන්නවද කියනවනම් කොච්චර නිත්‍ය සංඥා සුඛ සංඥා සුභ සංඥා ඉන්නවද කියලා කියනවනම් අඩු ගානේ සුත්තමේ වශයෙන් හෝ මේක අහලා දැනගන්නවා කියන එක ලොකු අභියෝගයක්. ඊට පස්සේ ක්‍රියාවත් කරනකොට ආස්වාස් ප්‍රසවාසයේ මූණට මූණ දාලා තියාගෙන ඉන්නවා කියන එකත් බරපතල අභියෝගයක්. මොකද ශබ්ද වේදනා හිතවිලි කෝකෙමුත් එනවා. ඊට පස්සේ එහෙමත් ආනාපානේ කීකරු කරන මේචල් කරන ආම්බම් කරගෙන මේකේ මුලට අදිනවා කියන්නේ. ඉනේන ආස්වාසයෙන් දැක්කට වැඩිය මුලට යන්න යන්න පටන් අරගත්ත ඔකේ කෙලවර තමයි ආස්වාසයත් ප්‍රසආසයත් රූපයත් සද්දයත් ගන්ධයත් රසයත් සියල්ලම පටන් අරගන්නේ මේ ශක්ති සාගරේ. විශ්ව ශක්තිය කියලා කියනවා මේකට සූකිරීමේ ශක්තිය කියලා කියනවා මේකට good vibration කියලා කියනවා මේකට নানা ප්‍රකාර නම් තියෙනවා. කොයි දේ වුණත් ආන එතෙන්ට යන්න නම් ඒ හට ගන්නකොටම බලන එක ඉතාමත්ම වැදගත්. ඒක කවදාකවත් බලන්න බෑ ගුරුසු වෙලාවේදී බලලා ඒක පිළිබඳ සාතිකයක් නැතුව. එනේන ආශාසිය මට අල්ලන්න පුළුවන් ගොළුසුනාට පස්සේ කමන්නේ නැහැ කියලා අන්නේ විශ්වාසය ආවට පස්සේ තමයි යෝගාවචරය ඒ ආස්වාසි ප්‍රසවාසි මුල බලන්න යන්නේ. ඒ නිසා සරුවචනන්සේ සඳහන් කරනවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වාපස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වාස සන්ත පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති කියලා ආස්වාස් ප්‍රසවාසයේ රංගන ටික ආශ්වාස ප්‍රශ්වාසයේ මූණට මුල දාලා තබා ගැනීම බොහෝ වෙලා පුහුණු කරන්න. රහත් තුනත් ඒක කරන්න. කොච්චර දක්ෂ යෝගාවචරයක්වත් වාඩි වෙලා ඒ ආනාපානත් එක්ක ඇසුර පවත්තන්න ඕන එක හරිය ගියේ නැත්නම් මුල බලන්න යන්න එපා පේන්නේ යෝගේ හොඳ නැහැ හැම වෙලාවෙම යෝගේ හරියන්නේ ආනේ විදිහට මේ මූලික යෝග කටයුතු කරන්න අවශ්‍ය පසුවෙන් තමයි මේ භාවනා මධ්‍යස්ථානික අපි හදන්න හදන්නේ නමුත් යෝගාවචරය දැනගන්න ඕනේ ඒකේ ප්‍රයෝජන අරගෙන කය තැම්පත් කරගෙන ආශ්‍රත පස්ස තැම්පත් කරන හිත තැම්පත් කරගෙන ඔක්කොම නිසිනින්ද වෙන්න ඇරලා මේකේ මුලට අදින වැඩ පිළිවෙල මේ මුලට අදින වැඩපිළිවෙලටත් යෝනිසුමනසිකාරය කියන වචනේ පාවිච්චි කරනවා. මේ යෝනිය කියලා කියන්නේ අහට ගන්න ස්ථාන. මේකට අටුවාව දෙන්නේ ප්‍රඥාව කියලා. යෝනිසුමනසිකාරය කියලා කියන්නේ හටගත්ත දේ පිළිබඳව රණ්ඩු කරන එක නෙවෙයි. ඒක තමයි වෙදකම කියන්නේ. අපි කාදාරි හෙදකමක් වෙන්නම් හට ගන්නා තැනට යන්නවා. ඒ තමයි දේශනාව ආමාර කරද්දි මම ඊ මතක් කරේ. හටගත්ත දේත් එක රණ්ඩු කරන එක තමයි බල්ලගේ වැඩේ. ඒක බෙදනවා, රණ්ඩු කරනවා, අනම්මන. සිංහයාගේ වැඩේ හට ගන්න තැන දිහා පොඩ්ඩක් බලන්න. ඒකට කියනවා සිංහාවලෝකනය කියලා. මේක සුනකාවලෝකනය. ඒ කිය මුළු ලෝක විශේෂියල්ලම සුනකාවලෝකනය. ඇති වෙච්ච දියාට පස්සේ ඊසාට වැඳ ගන්නවා අයියා මේ මෙච්චර දන් දෙන මට මේක උනේ අනේ වනේ වන සිව්පාවටවත් මෙහෙම කරදර වෙන්න එපා හත් දෙයියනේ කියලා ඊසාට වැඳ ගන්නවා. නමුත් ඒ දුක ඇති වෙන්න ඕනේ බීජයට මොනම හොල්මනක්වත් වෙලා නැහැ. ඒ නිසා කවදා හෝ මුලට ගිහිලා බැලුවොත් ඒ ඇඳින්ලෙන් දෙතිල්ලෙන් කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒක වේදකමක්. හේතකමට යන්න මේ මුලට යන්න පටන් අරගත්තට පස්සේ ඉස්ලාම සරුවච්චන් වහන්සේ දුක දුකට හේතුව කියලා මේක ඉදිරිපත් කරනකොට ඒ තාකල් කවදාකවත් එහෙම දෙයක් තිබුණේ නැහැ මොකද සියල්ල හේතුව බ්‍රහ්මයා සියල්ල හේතුව ਸਰබලදාරි දෙවියන් වහන්සේ සියල්ලම හේතුවේ අල්ලාහ ඒක බලන්න ගියොත් මරනවා අරබලදාරි දෙවියන් වහන්සේ පිළිබඳ කතා කරන්න ගියොත් ඒක තමයි මාරාන්තික වැඩි. මේ ළඟදීව මට මතකයි මේ මේ නබිනායකතුමාගේද කොහෙද රූපයක් ඇඳලා බුදු අම්මේ නිව්සීලන්තේ තියෙන මේ මේ තානාපතිකාරයටත් ගැව්වා. ඒ මුලද බලන්නවත් යන්න එපා. අම්මෝ දෙවියන් වහන්සේ බලන්න ගියොත් ඒක මහා අපරාධයක්. ඒ නිසා ඒකට පුදුම බයක් ඇති කරලා කියන දෙයක් අහගෙන හිටපන් මිසක් දෙවියන් වහන්සේගේ මුල බලන්න යන්න ඔබට අයිතියක් නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වා එහෙම මඟුලක් ඇත්තෙත් නැහැ. තියෙන ඕන දෙයක මුල බලපං එතකොට මේ ද්‍රව්‍යයක් අද්‍රව්‍යයක් බාටපත් වෙන හැටි අද්‍රව්‍යයක් ද්‍රව්‍යයක් බාටපත් වෙන හැටි දැන් වචනේ කියනවා ශක්තියක් දෙයක් ද්‍රව්‍යයක් බාටපත් වෙන හැටි අංශුවක් බාටපත් වෙන හැටි අංශුවක් ශක්තියක් බාටපත් වෙන හැටි උන්න උන්න කුණු හරපෙට තමයි ඔය ක්වොන්ටම් තියරි එක කියලා කියන්නේ. ශක්ති පුඤ්ජයක් ද්‍රව්‍යයක් බාටපත් වෙනවා. ද්‍රව්‍යයක් ශක්ති පුඤ්ජයක් බාටපත් වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ක්‍රියාකාරී ජලාශයක එක තැනකින් උඩපු ගමන් දියසුලියක් මතුවේ. දියසුලිය ජලයේම ක්‍රියා කරනවා. දියසුලිය දී වුණාට පස්සේ ජලයේම තමයි. ජලයේම ක්‍රියාශක්තියක් ඇති වෙච්චාම දියසුලියට ඇඟිල්ල පෙන්ලා තියෙතේ මෙතන දියසුලිය. මේක ලොකුයි. මේක පුංචි. ඒක ගියාට පස්සේ නැවතත් ජලයේ බවටපත් වෙනවා. ආනේ වගේ අපේ හිතේ පහළ වෙන මේ දියසුලි රාශියක් තියෙනවා. ඒ දියසුලි රාශිය අල්ලන්න ඇහෙන් රූප කියන දියසුලි අල්ලනවා. කනෙන් නාසයෙන් දිවෙන් ඒ විදිහට සද්ද ගන්ධ රස ස්පර්ශ අල්ලන. අපි මේ කතා කරන්නේ ස්පර්ශය පිළිබඳ. නිසා විඳගෙන හැම ස්පර්ශ කරන හැම වෙලාවකම ඒ දේ නිතර නිතර එන දෙයක් වාට වෙන්න ඕනේ. ඊට පස්සේ කි මුලට ඇද්දාට පස්සේ බලාන බලාන බලාන මුලට ගියාට පස්සේ ඒ මුල බලන හිත පවා බලන දේ විතරක් නෙවෙයි විපරිණාමයකට ලක් වෙනවා. ඒ හිතට තව දුරටත් අර නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ සුභ සංඥාවේ ඉන්න බෑ. මොකද ඒ තරම් ශීඝ්‍රයෙන් මේක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දේ වැහුම් ඇරලා බලණ්ඩයි මේ සතිය කියන චෛතසිකය, ඒ වගේම මේ වීරිය කියන චෛතසිකය ඉතාමත්ම අවශ්‍යයි. දක්ෂින ආනාපානයේ මුලට අදින්න විශාල ශක්තියක් යෝගාවචරයට ඕන. ඒකට වගේම ඉතින් ශ්‍රද්ධාව ඕන. මොකද අපි වෙච්ච දේ පිටිපස්සේ දුවගෙන යන්නේ කියලා තිබුණේ. මුල බලන ගතියක් තිබුණේ නැහනේ. මුලට දීමක් තිබුණා. දැන් මේ විදිහට බලන ශ්‍රද්ධාවක් අනිත් එකේ නිතරම වැදගත් දෙයක් තමයි මේකට ලෑස්ති වෙච්ච මනසක් ඕන. ඒ වගේම ලොකු <coughs> ශක්තියක් ඕනේ කියන්නේ අපි බලනවා නම් පුංචි මාංශෝ බලන්න සාමාන්‍ය මයික්‍රොස්කෝප් එක බයි ඊට බලවත් මයික්‍රොස්කෝප් එකක්. ඒ වගේම තමයි යෝගාවචරයට හටගත් ආනාපානේ බලන්න තියෙන සතියට වඩා බරපතල සතියක් ඕනේ හට ගන්නා වූ ආනාපානේ බලන්න. ඊටත් වැඩිය සුපිරි වර්ගයේ සතියක් ඕනේ හට ගන්නත් ඉස්සෙල්ලා ආනපානේ බලන්න. ඉතින් මේක මේ විදිහට ආනපානය හට ගන්නා පැත්තට හිත යෙදවීමේ යෝග ක්‍රමය යෝග අභ්‍යාසය කරගෙන කරගෙන යනකොට ඒ රූපාන්තරණය දකින්න මෙන්න මෙහෙම ලාවට පටන් ගන්න ආනපානේ තමයි වික්‍රමයෙන් ආස්කුඩු පුරවාගෙන යන්නේ කියලා දැනගන්නකොට ඉනේන ආස්වාසේ ඉනේන ප්‍රසවාසයේ මුල බලන්න යනකොට සරුවචනාංශය මතක් කරනවා ඒ විදිහට සූක්ෂමව හට ගන්නා වූ මුල දැකලා අග දක්වා ගියේ හිත අලුතෙන් පුහුණු කරන්න ඕනේ නෑ ඒකේ මැද දක්වපු හිතට අග දකින්න. අර ඇතිවෙච්ච ප්‍රබුද්ධතාවයේ හරහා අර ඇතිවෙච්ච අප්‍රමාද භාවයේ හරහා අර යොදන ශක්තිය හරහා ලාවට පටන් ගත්ත මුල දැකපු යෝගාවචරය විසින් નાස්පුඩු පුරවාගෙන ඒක දැකලා අන්තිමටම ගෙවිලා ඉවර වෙලා ආස්වාසිය කියාගත්ත එක නැවත ශක්තියක් බවට පත් වෙන තැන දක්වාම බලනකොට තමයි සබ්බකාය පරිසංවේදී අසසිසාමිති සික්කති සබ්බකාය පරිසංවේදී පසසිසාමිති සික්කති කියන ආසත් ප්‍රසවාස මුලුල්ලම දකිනවා මේකෙදි මේ මැද දකින්න එක තමයි දක්ෂ යෝගාවචරයේ ඇති ਸਰුවත්‍යංශික උපදේශය තමයි ඒකේ මුලට අදින එක මුලයි මැදයි දෙකම දක්පු එකනාට අග දකින්න හම්බ වෙන එක චිත්ත නියාමානුකූලව සිදුවෙන අතිරේක ලාභයක්. ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ මැද පමණක් එනේන ආශ්වාසයේ මැද දකින්නවා එනේන ප්‍රශ්වාසයේ මැද දකින්නවා මෙතන සද්දයක් එන ඔගොරෝසුට සද්දේ දකින්නවා හිතවිල්ලක් එනවා ඒක දන්නවා වේදනාවක් එනවා ඒක දන්නවා ඔකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා මේක සද්දයක් රූපයක් නෙවෙයි මේක ආනාපානෙ නෙවෙයි මේක වේදනාවේ සද්ද සද්ද වශයෙන් දාන සද්ද කියන්නේ රූප ධර්මයක් වෙන දෙයක් නෙවෙයි කියලා මේ සද්දයක්මයි කියලා අල්ලන්නේ නාම ධර්ම ඒ නිසා ආස්වාසයේකට මේක ආස්වාසයේ වායු පොට්ටබ්බ ධාතුව ආශ්වාසයක ප්‍රශ්වාසය නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි ආශ්වාසය මේකලා දැනගන්න එකට නාම ධර්ම කියලා. ඉතින් මේ එනේන රූපයේ එනේන සංසිද්ධියේ නාම රූප වෙන් කරන්න ගියාම ආනාපානේ විතරක්ම නෙවෙයි ඕනෙම මතුවෙන මතුවෙන අරමුණක් දැන ගැනීම නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියනවා. නමුත් මේ මතුවෙන දේ හට ගැනීමත් එක්කම දකින්න එක ආශ්වාසය ආශ්වාසය හට ගැනීමත් එක්ක ප්‍රශ්වාසය ප්‍රශ්වාසය හට ගැනීමත් එක්ක දකින්න එකට කියනවා පච්චේ පරිග්‍රහ ඥානය නැත්නම් සප්පච්චේ පරිග්‍රහ ඥානය. සහේතුක ඥානය. හේතුවත් සහිතව දකිනවා. ඉතින් මේ දෙක අතර මැත්තම වල මුළු සම්පූර්ණ පටිච්චසම්පාදේ ගැඳිලා තියෙනවා. යම් හේතුවක් නිසා යමක් පහළ වෙනවා ඔබ පටිච්චසම්පාදේ කියන්නේ මේ බොහොම සුළුවට ඔබ නාම රූප පරිච්ඡේ ඥානෙට පච්චේ පරිග්‍රහ ඥානෙට අපි විස්තර කරනවා. එමු නැත්නම් අපි සාමාන්‍ය විවරෙන් කියනවා ආනාපාන කී කර කරගෙන දැපෙන දමාගෙන අනපනී මේචල් කරගත්ත කෙනා ආස්වාස ප්‍රසවාසයේ මුල දකින්නවා කියනකොට එතනේ විවෘත වෙන ප්‍රදේශය හරියට මේ ගුරුත්වාකර්ෂණය ඇතුලේ ජීවත් වෙන මිනිස්සු ගුරුත්වාකර්ෂණයෙන් පරිබාහිර වූ අජටාවකාශයට ගියා වගේ. එයාට තේරෙන්න පටන් ගන්නවා මෙතන එහාට ගියාට පස්සේ වෙනම ලෝකයක් මේක ඇතුලේ වෙනම ලෝකයක්. ඒ වගේ යෝගාවචරය පරමාර්ථ ධර්මවලට විවෘත භාවය ලබා ගන්නේ මේ ගොරෝසුවට දකින දෙකී කරු කරන මේචල් කරන එකේ මුලට යනවා. හැබැයි යනකොට බලන හිතේ විපරිණාම රාශියක් වෙනවා. මේ විපරිණාම රාශියේදී මමය කියාගන්න එක දැඩිශේ කරගත්ත. කුමරි කුමරි ජීවිත ගත කරමින් සැප දීපු කෙනාට කවදාකවත් මේක පිළිගන්න බෑ. එයා දකින්නම නිත්‍ය සංඥා සැපේ මැස්සෙක් පහන්න බෑ කොඳුරුවෙක් කෙඳිරි ගන්න බෑ ඔක්කොම හරි ගසන්න යන මනසට කවදාකවත් ආශාසෙ මුල දකින්න හම්බ වෙන්නේ නෑ. ආශාසෙ මුල දකින්න නම් ඒ මිනිස්සයා මේ දේවල් අනුව වෙනස් වෙන සුළු දේවල් අනුව හැඩ ගැහෙන මානසිකත්වයක් තියෙනවා ආනේ මානසිකත්වයේ තියෙන කෙනා හේතුවත් සහිතව සිද්ධිය දකින්න යනකොට ඒක නිකන් හරියට ಜಾති අත්දකලා ජරාවත් දකින්න මතුවෙන දේ මේ මේ විදිහට වෙනස් වෙමින් යනවායි ආන්නේක දකිනවා පච්චේ පරිග්ගා ඥානය කියලා කියනවා මේ පච්චේ පරිග්ගා ඥානය ඇති වෙච්ච කෙනාට ඊගාට සම්මස්න ඥානය කියලා කියන්නේ මුලැමැදාග තුනම දකිනවා හැබැයි තා කුඩා අංශු වශයෙන් නෙමෙයි පදාස වශයෙන් පලාස වශයෙන් ගොඩස් කොටස් වල මුලමඳාක දකින්නවා කිව්වහම ඒ මහසිචායද ස්වාමීන් වහන්සේ ලියන පොතේ නැත්නම් අපේ ලොකු සාංශලිය පොත්වල තියෙනවා එතෙන්ද යන ටික වෙනකොටම යම් කිසි කෙනෙක් සාංශුද්ධෙන් එතෙන් යනකොට මම දැන් රහත් වුණා කියලා පටලවා ගන්න ඉඩ තියෙනවා මට දැන් ධ්‍යාන ලැබුණා, අභිඥා ලැබුණා, පෙරසිතු කඳ පිළිවෙත් දක්න ඥානෙ ලැබුණා. ඉස්සරහටත් වෙන දේ දකින්න පුළුවන් කියන විදිහේ විශාල පටලවිල්ලක් වෙනවා. ඒ තරමටම අපි සංසාරේ දැකම නැති අඩියක් දකින්න පටන් ගන්නවා. හිතේ අතිහිත දකින්න පටන් ගන්න මේ හුදු හුස්මේ හරහා, හුදු හුළඟ හරහා. හැබැයි ගෞරවයෙන් මුලට අදිනකොට. ඉතින් ඒක නිසා එතනදී පවා යෝගාවචරය මේ ඇති කරගත්තා වූ මේ දක්ෂතාවයේ මේ හුරු බුහුටිකම කඩා විඳ ගන්න නැතුව කියා බාන්න නැතුව ඉදිරියට ගියොත් විතරයි ඒ යෝගාවචරයට ඒ ඇත්ත යුක්ති සහගත විදර්ශනාවට බැහැ ගන්න පුළුවන්. මෙතෙන් යනකම් මේ විදර්ශනාවට කියන්නේ මූලික පදනම් විපස්සනාව. මේ මේ ගොඩනැගිල්ල හදාන්න ඉස්සෙල්ලා අපි විශාල ෆවුන්ඩේෂන් එකක් දාලා පටන් ගන්න. දැන් ෆවුන්ඩේෂන් එක පේන්නේ නැහැ. දැන් පේන්නේ ඒක උඩ හදපු ගොඩනැගිල්ල. ඒ වගේ තමයි විදර්ශනාට අවශ්‍ය ෆවුන්ඩේෂන් එකකින් නාම රූප පරිච්ඡේ ඥාන, පච්ච පරිග්‍රහ ඥාන, සම්මාසන ඥාන වශයෙන් පසුකාලීන ආචාර්යවරු දිනු කරපු ඒ මූලික කටයුතු ටික හැම යෝගාවචරයකම ඉඳ ගන්නකොට හැමදාම පරියන්කෙදි කරලා වාඩි වෙනවා. ඊට පස්සේ තමයි විපස්සනා ඥාන වලට යන්නේ නැත්තම් මේ දුක දුකට හේතුව දැකගන්න අඩියට යන්නේ එතනින්. ඒක නිසා ඉස්ලාමයේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ බැලුවාට පස්සේ මරණම්පි දුක්ඛ. විනස් වෙමින් අනේක මේ දැන් මේ පෙන්නන තැන ඉඳලා මරණය සිද්ධ වෙනවා සිද්ධ වෙනවා. උපමාවක් හැටියට පෙන්නනවා මේ ලෝකේ ඉන්නවා කුඹල්ලු කියලා જાතියක් සත්තු જાතියකුත් තියෙනවා මනුෂ්‍ය જાතියකුත් තියෙනවා. මිනිස්සුયો කරන්නේ මැටි වලන් හදන. ලෝකේ ඇති කරන හැම මැටි වලඳක්ම පිච්චුවා හෝ නොපිච්චුවා වෙනවා කැඩෙනවා කැඩෙනවාමයි. එච්චර. ඒ නිසා උපදින හැම දෙයක්ම බින්දෙනවා බින්දෙනවා. ඒක පිළිබඳ කිසියම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මේ ලස්සනට පටන් අරගත්ත මේ ආස්වාසේ ලස්සනට පටන් ගත්ත මේ සුන්දර ජීවිත ලස්සනට පිපෙන මල ලස්සනට බින්දෙන මේ රළ ලස්සනට නගින මේ ඉර අන්තිම අභාවයට අස්තේට යනවාමයි නමුත් කවදාකවත් අපේ හිත මේ අස්තේට යෑම දැකීම මරණය දැකීම සුන්දර මංගල දක්ෂකමක් විදියට පේන්නේ මොකද අපිට ලෝකයා උගන්ලා තියෙන ජාතිය වාසනාවන්ත දෙයක් හටගන්න මරණය අවාසනාවන්ත දෙයක් නමුත් ਸਰුවචනාංශය තාමත්ම සූරව පෙන්නනවා ඒ જાතිය දැකලා જાතිය හට ගන්නකොටම බලන්නේ. බලනකොට ඒ හට ගන්න වෙලාවෙ ඉඳලම ජරාව සිද්ධ වෙනවා. ජරාවේ වැඩිම ප්‍රදේශයේදී දෙන්නේ හට ගන්නකොටම අපි මෙතෙක් කල් පමාව කියන වචනේ සරුවචනසේ පාවිච්චි කරනවා අපි දැකලා තියෙන හටගත්ත දෙයක්. අපි වෙස් බැඳගෙන නටනවා දැක්කට වෙස් බඳිනවා දැකලා නැහැ. ඔය හැංගියන්ගේ වෙස්පැද්දත් නටන්න එළිය කියලා කතාවක් තියෙනවා. ඒක නිසා අපිට කවදා හරි සිද්ධ වෙනවා වේදිකාව පිටිපස්සට ගිහලා පොඩ්ඩක් බලන්න මේ වෙස්පැදින්ට ඉස්සලා නටන වේශේ හැටි. ඒක සමාජයේ සම්මත ක්‍රමේ නෙවෙයි. සමාජයේ සම්මත ක්‍රමේ නම්බුකාර විදිහට වේදිකාව ඉදිරියේ ඉඳගෙන නටන වෙස් බලපන්. බුදුහාමුදුරු කියනවා මේ සෙල්ලම කොට කවදාවත් දැකන්න වෙන වෙස් කැට ගන්න හැටි පොඩ්ඩක් බලපන්. වෙස් බඳින හැටි පොඩ්ඩක් බලන්නේ. ආහනේ වෙස් බැඳිල්ල තමයි ඔය විද්‍යාව විමුක්ත කරගෙන යන්නේ. එතෙන්දී බුදුහාමරංගේ විද්‍යාවේ ආයුර්වේදේ සමාන ගතියක් පේන්න තියෙනවා. හැබැයි ඒගොල්ලෝ එතනින් අසරණ වෙනවා. නමුත් ਸਰවචනanse මේ වෙස් බඳින හැටි පෙන්වන්නේ ඔබ දැනගනින් ඔය මිනිහා පාරේ යනකොට ඔය ඉන්නේ වෙස් ගලවලයි කියලා තේරෙන්නේ එදාට තමයි. එවන නැති හිත අපි හිතන්නේ වෙස් බඳගත් જાතියක් වෙනම ලෝකේ ඉන්නවා. ඒගොල්ලෝ තමයි වේදිකාට ඇල්ලලා නටන්නේ. නෑ මේ සිරිබිරිසයිය තමයි ඔය වෙස් බඳලා තියෙන්නේ. වෙස් බඳලා පස්සේ ඌ වෙනස්. වෙස් ගැලෙව්වට පස්සේ ආයෙ සිරිබිරිස්ම තමයි. උඹ වෙස් බැඳගනි උඹත් කොච්චරම තමයි. ඒ වගේ මේ වෙස් බැඳිල්ලේදී අම්මෝ ඒකට කරන දේවල්. දැන් උඩරට පැත්තේ යනකොට පෝස්ට් එකක් ගහලා තිනවා කවුරුත් දන්නවනම් මේ වෙස් පෙට්ටිය ලබා ගන්න අනේ මං විඳපු දුක් කියලා වෙස් පෙට්ටිය අතේ තියාගෙන ෆොටෝ එකක් දාලා. මොකද ඒකට පැවිදි කිරීමට ගන්න ඒ ක්‍රියාපටිපටියේ සේරම කරනවා. දීමපෙන්ගෙන් අවශ්‍යතාවය අරගෙන ගුරුන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා වෙස්පෙට්ටියට ගරු කරලා ඉසෝදලා නාලා ස්තෝත්‍ර කියලා වස්දොස් කපලා එහෙම කළා තමයි වෙස්පෙට්ටිය බඳින්නේ. ඒසයික මහා විශාල වැඩ පිළිවෙලක්. නමුත් වෙස්පෙට්ටිය ගලවනවා ඊට පස්සේ. ගලවනකොට කිසිම නැකතක් බලන්න. කිසි ප්‍රශ්න නැහැ මම දැකලා තියෙනවා මැරුණට පස්සෙත් නැකත් බලන ප්‍රදේශ තියෙනවා. උපත් දිනකත් බලන එක නම් කොයි කවුත් කරනවනේ. සමහරව නැකත බලනවා මිනිහ උස්සන්නේ. මැරිච්ච වෙලාව නැගත බලලා කියනවා බ්‍රහ්ම ලෝකේ ගියාද දිවි ලෝකේ ගියාද කියලා අනේ මේමත් අකතිරු જાතියක්. ඒ නිසා මම කියන්න හදන්නේ උප්පත්ති යම් කෙනෙක් ඉතාම සූක්ෂමව සාදරව බැලුවනම් එයා අර මංගල දර්ශනය හරහාමයි යන්නේ ලෝක සම්මුතිය හරහාමයි යන්නේ නමුත් උප්පත්තියේදී ඒ පුංචි වෙනස්කම් ටික සූක්ෂම වෙනස්කම් ටික බලලා ගොරෝසු හුස්මට නාස්පුඩු පුරවාගෙන යන ආස්වාද ප්‍රසවාසයට ආපු කෙනා ආශ්වාසයේ අග දකින්නවා කියන එක ඉස්සනම් ආවමංගල්‍ය දර්ශනය නද්දකින්නපතන් නොදකින්ද වේවා කියලා තිබෙක දැන් අර හටගන්ම බැලීමේ දක්ෂකම හරහා බලනකොට ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ මරණම්පි දුක්ඛන් තුනම එකයි. ජාතිය දැක්කත් ජරාවටපත් වෙනවා දැක්කත් මරණයටපත් වෙනවා මේ එකම ක්‍රියාවලියේ සිද්ධි අවස්ථා තුනක්. ඉතින් මේක කියනවා මම හොඳට මතක් කරන දෙයක් තමයි. දැන් අපි හිතන්නේ ක්‍රිස්මස් කියලා. සම්නිකර බොරුවක් කියන්නේ යේසුස් වහන්සේ උදේට වෙන දවසක ජනවාරි 4 තුකෝ ඉපදිලා තියෙන්නේ. මේ කට්ටිය අරගෙන තිනවා කොන්සිස්ටයින් eh, eh, මේ කවුද අධිරාජ්‍ය දීලා තියෙන්නේ 26 වෙනිදායි 25 වෙනිදායි. ඉතින් ඊදාට නත්තල් උත්සවය කියලා එකක් ගන්නවා. ඊට පස්සේ යේසුස් වහන්සේ පිරුණා මොකද්ද උත්හානේ වෙච්ච දවසේ කියලා මහසිකුරාදායි අලුබදාදායි කියලා වෙන දවසක බයිලා නටනවා. දැන් මේ පටන් ගත්ත දවසට ක්‍රිස්මස් කියලා හැම සතෙක්ගේම බෙල්ල කපනවා. විශාල පාටි දානවා. මැරිච්ච දවසට ඔළුව පාත් කරගෙන එදාට වහිනවා තුනට විතර අකුණු ගහනවා කියලා මූණ අට කරගෙන ඉන්නවා. නමුත් අපේ වෙලා තියෙන බුදුහමෝ ඉපදුනේ බුදුනේ පිරිනුවම් පෑවේ එකම දවසේ ඉඳලා අපිට කනගාටු වෙන්න දන්නෙත් නෑ අපි සන්තෝෂ වෙන්න දන්නෙත් නෑ. සන්තෝෂ වුණොත් එහෙම එන පිරිනුවම් පෑවට සන්තෝෂ වුණේ. අම්මේ එදාට වුණේ අලු ඇද වෙනකන් අඬන්න ඕනේ. ඇඬුවොත් එහෙම කියනවා මේ හිද්දාර්ථ කුමාර ඉපදිච්ච එකට අඬන්නේ. අනේ කොච්චර වටන දෙයක්ද කියලා බුදු වෙච්ච දවසේ. දැන් මෙතුණ මේක දවසේ වෙච්චාම අපිට නිකන් වෙසක් උත්සවයේ කිසිම සත්තු මැරීමක් නැහැ. කිසිම සිලිලාරයක් නැහැ බින්කමක් කළා නිකන්. දැන් නම් ওই වෙසක් කියලා 아무තු වෙසක් දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ හැපි වෙසක් නෙවෙයි හැපි හැපි වෙසක්. ඒක නිකන් හැපි වෙසක් කියලා කිව්වට මේකේ යථාර්ථය මොකද්ද බුදුරජාණන් මේ තුනම එක දවසේ කරලා පෙන්නන එකෙන් ඇත්ති කරලා බලපල්ලා ඉපදුණා කියලා සන්තෝෂ වෙන්න පුළුවන්ද බුදුණයි කියලා සන්තෝෂ වෙන්න පුළුවන්ද පිරුණම් පෑය කියලා සන්තෝෂ වෙන්න පුළුවන්ද එකම සිද්ධියේ අවස්ථා තුන අපි සාමාන්‍ය ලෝකේ බලන උප්පත්ති දිහා බලන්නේ කොහොමද ජරාව දිහා බලන්නේ කොහොමද මරණ දිහා බලන්නේ කොහොමද අනිවාර්යයෙන් සමහිත බලන්න යනවනම් ජාති ජරා ව්‍යාධි මරණ මේ එකකවත් එකට වැඩි වෙනසක් නැහැ හැම වෙලාවෙම වෙනස් වෙන සිද්ධියේ එක එක තැන් අරගෙන එක එක තැන් වලට නන්දීගෙන එක එක තැන් වලට හොඳයි කියාගෙන නරකයි කියාගෙන පැත්තක ඉඳලා බලන මනුස්සයර පේනවා මොන නාඩගමක්ද නටන්නේ ඒක තමයි මම ඔය මෙල්බන් ගියාට පස්සේ මාව අඬ ගන්න ගියා ඔය මේ දකුණු ගේට්ටුව පැත්තේ තියෙන ඒ ජාරගංගා හරහා තියෙන විශාල පාලමක් තියෙනවා ඒ පාලම ඇදේට ගහලා තියෙනවා. පාලි විශාල පාලම. ඉතින් ඒකේ අනකවන් මේ පාලම පෙන්නන්න මම වඩ ගන්න ගියා. හිටිය ගොඩක් එක්කෙනෙක් කියනවා මේ සමහරු මේකෙන් පැල්ලා මරනවා. ජහර ගඟට පැනලා මැරෙනවා. මැරිච්චාම ඕස්ට්‍රේලියානු නීතිය හැටියට ඒ මරණය ගැන ප්‍රසිද්ධ කරන්නත් අහනම් මිනිහ පෙන්වන්නත් අහනවා. ඒ මොකද ඒක ආරංචි වෙච්ච ගමන් බහුවෙන්ද 10ක් 15ක් ගිහලා පැනලා මැරෙනවා. ඒක රැල්ලට යනවා. එකෙක් 100 ජීනසගත්තා කියලා දැනගත්ත ගමන් ඒක රැල්ලට යනවා 10 15 20 30 මැරෙනවා. ඒක නිසා කාටවත් අහන 100 ජීනසගත්තා කියලා කියන්නේ. ඉතින් අතන හිටපු ඒ ප්‍රභූවරයෙක් කිව්ව කතා කරලානේ කොච්චර වටින නීතියක්ද? අපේ රටේ නම් කට කතාවලුයි. ඒ ගෙදර මනුස්සයෙක් ඉන්න නැහැ. එක එකට ඇවිල්ලා උල්පන්දම් කරනොත් ඔපේ තියෙන අරගෙන නිසා අච්චර හරි ලන්දාරිය බලපම් වහකාලා වැටුණා නේ මේ ගෙදර උන්ට තේරෙන්නේ නැහැ නේ මේ මෙව කරන්න කියලා අර ගෙදර උන්ට බයින්නේ. ඉතින් ඒ නිසා එම කියන්නේ නැති එක හොඳයි, පත්තරේ දාන්න නැති එක හොඳයි කියලා මේගොල්ල කතා කරනකොට මං කිව්වා මට නම් එහෙම එකක් තේරෙන්නේ නැහැ. ওই සිද්ධාර්ථ කුමාරයා gederin පණී කියලා සුද්ධෝදන රජුරුවත් කෙරුවියෝක තමයි. ලෙඩෙක් මහල්ලෙක් පළකඳක් පැවිද්දා පේන්න තිබෙට. තිබ්බොත් මේක අනිත්‍ය දුක දැනගෙන පණී කියලා. දැන් මේ ඕස්ට්‍රේලියාව හැදිලා තියෙන ਸਰබලධාරී දෙවියන් වහන්සේ මාපු ලෝකේ සියල්ල පාරාදීසයක්. දිව්‍යන් වහන්සේ ලෝකේ දුකක් පේන්න බෑ. ඒ නිසා ළමයි හම්බෙන්න දැන් වෙන් කරන්න ඕන. ලෙඩ්ඩු ඉස්පිතාලට ගාල් කරන්න. පිස්සු පිස්සන් කොටුට ගාල් කරන්න. වයසක කට්ටිය වහළු නිවාසෙට ගාල් කරන්න. මැරිච්ච කට්ටිය ඒ අන්ඩර්ටේකර්ස්ට බාර දෙන්න ඕනේ නගරේ ඉන්න ඕනේ කරන්නේ පුරංගනාවන් සහ පුරවැසියන් විතරයි. ඒක ලස්සන පිරිසුදු කරලා තියෙනවා. හොඳම අලුත් කාර් විතරයි පරණ කාර් આવොත් අයින් කරන්න ඕනේ. ඉතින් මේක මේ දෙයයන් ආසිකේ තියෙන අපූර්වත්වයම වණ්ඩ මිනිස්සුયો කරන විකාරයක් මිස මැරුණයි කියලා ප්‍රසිද්ධ කරපුවා මොකක්ද ඇති වෙන්නේ? ඒකට බලනකොට තව කට්ටියක් මැරෙන්න ඉන්නවා නම් මුන් මේ දින දිනුවයි කියලා දිනු කරගත්තයි කියන මේ ආර්ථිකයේ සීදීනස ගැනීම වැඩි වෙලා දිනුනිච්ච එකද කියලා කියන්නේ ඕකද? උග වසංගගන හිටියයි කියලා යථාර්ථයට මොකද වෙන්නේ? එනිසා ඒ අගේ අගඩම්බරයේ පැත්තක බලනකොට මේ දෙයයන් ආශ්‍රමාපු ලෝකේ ලස්සනයි කියන හදාන්නේ. ඉන්දියාවට යන්න මේ මේ පැත්තේ බලුකුණක් තියෙනවා. මේ පැත්තේ මිනිස්සු කිඳන ෂෝක් එකට කනවා. එහා පැත්තේ මිනිස්සු කියනවා බඩගින්නේ තව පොඩ්ඩකින් මැරෙයි කියලා. ওই තුනම එක තැන. එක ගෙදරක් ඇතුලේ අන්තිම අත්තක් තියෙනවා, වදන දරුවක් තියෙනවා, ලෙඩෙකුත් තියෙනවා, පිස්සෙකුත් තියෙනවා. ඔක්කොම එක ගෙදර ඉන්නේ. ආයෙ වසන් ගන්න දෙයක් නැහැ. මං කියන්නේ ඉන්දියාව මේ මොස්තරේ හොඳයි කියලා. මං කියන්නේ ඔස්ට්‍රේලියානු මොස්තරේ හොඳයි කියලා. ඇත්ත ඇති හැටි දකින්න ඕනේ අපිට සත්‍ය දැනගන්න. මේ උප්පත්ති මොහොතේවත් ජරා මොහොතේවත් ව්‍යාධි මොහොතේවත් මරණ මොහොතේවත් මේ ක්‍රියාවලිය කිසිම වෙනසක් නැහැ. ක්‍රියාවලිය දිගට පෙරලි පෙරලි පෙරලි පෙරලි යනවා. අපි මේක එකට එකට බෙදාගෙන අර කොහොඳයි මේක නරකයි කියලා කියාගත්තට පස්සේ අල්ලපු ගෙදර මිනිහා මරනොත් අපිට ලෙඩ. පිටට අමාරු. මොකද උප්පත්තිය හොඳයි මැරීම හොඳ නැහැ. ඒ නිසා සරුවචන්සේ දුක අවබෝධ කරනවා කියනකොට ජාති, ජරා, ව්‍යාධි, මරණ මේ හතරේම තියෙන නිතරම පෙළෙන ගතිය. එහෙම සාරිපුත්තු සාන්තේ පෙන්නන්නේ පීලනට්ඨෝ සන්තාවනට්ඨෝ තවන ගතිය. විපරිණාමට්ඨෝ මේ මුනත එක සිටේ එක සැරයක් එක මුනත දෙසරයක් පෙන්නන පෙරෙන. සංකතට්ඨෝ හේතු කරන රාශියකින් හටගෙන තියෙනවා. ඒ වගේම මේ ළඟදී එක්කෙනෙක් මට අදිශයකට වැඩක් වුණා කතා කරනකොට ඒ මනුස්සයාට තද බල පිළිකාවක් තව මාස දෙකකින් මැරෙනවා. ඉතින් ආ බොහොම සන්තෝෂෙන් කියලා තිබුණා. තාම මාත්‍රිකෙන් මැරෙන නිසා සෝංශ මේ වැඩේ මට කරලා දෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මම මේ ප්‍රතිකර්ම සඳහා යනවා කියලා. යනකොට යාපෝට් එකේ පොත්හාප්පුවකට ගියා. ওই වැඩේ මමත් කරනවා. පොත්හාප්පුවට ගිහිල්ලා බලනකොට ඒකේ පොතක ලියලා තියෙනවලු මිනිස්සෙක් මැරිලා නිකුත් කරන මරණ සහතිකයේ දොස්තරලා ලියන වචන කීයක් ලියනවා. මේ මේක නිසා හැරෙනවා මේක නිසා මැරෙනවා මේක නිසා මැරෙනවා කියලා. එකම දවසකවත් දොස්තර කෙනෙක් කියලා තියනවාද මේ මරණයට හේතුව උප්පත්තිය කියලා. කවදාද ලියයිද? කවදාකවත් ලියන්නේ නැහැ. බුදුරජාණන්සේ පෙන්වනා මරණයට හේතුව උප්පත්තිය. ඒක දකින්න කොච්චර ප්‍රමාද කියලා බලන්න අපේ හිතන්නේ නියුමෝනියා නිසා මැරුණයි කියලා. අපි හිතන්නේ heart attack නිසා මැරුණයි කියලා. අපි හිතන්නේ මේ වහකාලා මැරුණයි කියලා. එකෙකුටවත් පේන්නේ නැහැ. මරණයට ආසන්න හේතු උප්පත්තිය කිය. ලියුවොත් දොස්තරට මොකද වෙන්නේ? දොස්තරගේ විශේෂත්වයක් ඇත්තේ නෑ උප්පත්තිය. හැම එකක්ම මැරෙනවා නම් දොස්තර හිටියත් මැරෙනවා තමයි. මරණ සාතිය දුන්නත් මැරෙනවා තමයි. මේ දැන් වෙලා තියෙන්නේ මැරෙන්න නම් දොස්තර මරණ සාතිකයක් දෙන්න ඕනේ නැත්තම් පණ තිබ්බත් මැරිලා කියලා දාන්න. මැරුණත් පණ තිබ්බයි කියලා දාන්න. මරු දෙල්ලන් තියෙන වෛද්‍ය ශාස්ත්‍රයේ. දොස්තර ඉුවේ නැත්තම් මෙයා මැරුණයි කියලා මැරිලා නැහැ. දොස්තර කිව්වොත් මැරුණයි කියලා මෝචරියට දාහන්න ඕනේ. හැබැයි අර මිනිහා මගදී කතා කරනවා දාහන්න එපා මැසිනා මම මැරෙලා. එහෙම කතා කරන්න බෑ දොස්තර කියලා තියෙනවා මැරලා කියන. මැරියා. හයියෝ. ඒක නිසා කරුණා කළා මතක තියාගන්න මේ අපි හැම කෙනාම මැරෙනවා මැරෙන්න ආසන්න හේතු උප්පත්තිය. උප්පත්තියේ වට මරණය ජරා ව්‍යාධි මරණය හරහා ආස්වාසයක් දැකලා තිබ්බා. ප්‍රස්වාසයක් දැකලා තිබුණා. ඒක තමයි දියුණු මේ ඇති හැටිය දැකීමේ පටන් ගන්න. ආශාසයේ මුල දැක්කත් ආශාසයේ මැද දැක්කත් ආශාසයේ අග දැක්කත් ආශාසයේ. මේක මුල දකින්න එක හොඳයි මැද දකින්න එක හොඳ නෑ කියන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අපේ මනස හැදිලා තියෙන්නේ මැද පමණක් දැකලා මුලයි අගයි පන්නන්නේ. භාවනාවේදී කියන්නේ මැද හරි කමන්න පෙන්නන එක අල්ලගෙන ඒ හරහා මුලට ගිහිල්ලා ඒයින් ලැබෙන සූක්ෂම භාවේ තීක්ෂණ භාවේ සංවේදී භාවය හරහා අගට ගිය දවසේ අපිට තේරෙන්න පටන් ගන්නවා මේ ආශ්වාසයක් ප්‍රශ්වාසයක් වාගේ හැම කෙනෙක්ම මැරෙනවා මේ මරණය අල්ලගෙන මෙච්චර නටන්න එපා මේ උපත්ති අල්ලන මෙච්චර බර්ත්ඩේ පාටිස් දාන්න එපා මේ උපදින තාක් උපදින දුකයි කියලා තේරුම් ගත්තට පස්සේ ඒ දුකේ මෙතෙක් නොදැක්ක පැත්තක් මේ ආශ්වාස ප්‍රශ්වාසය හරහා දකිනකොට ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා අපි මේ පුංචි දෙයක මේ විස්තර බුදුහාමුදුරු කියන විදිහට නොදැක්ක නිසා විශාල වශයෙන් පටලවාගෙන පැටලිච්ච ලෝකෙක අවුල් හදාගෙන විශාල වශයෙන් චිත්ත පීඩ ඇති කරගන්න. ඒ චිත්ත පීඩ නිසා අපිට භාවනා කරන්න ඉන්න වෙලාවක් නැහැ. භාවනා කරන්න යන්න තැනක් නැහැ. මොනවාක්වත් කරගන්න වෙලාවක් නැහැ චිත්ත පීඩා. උච්චන්න කර දේවල්. නමුත් අපි කලාතුරකින් හරි මේ වගේ දැනකට ඇවිල්ලා ඒ උච්චන්න භාව පැත්තක තියෙද්දි මේ මෙහෙන් වේදනාව වෙනවා, එහෙන් සද්ද වෙනවා, මෙහෙන් හිතිලි වෙනවා. ඒ තියෙද්දි ආස්වාස ප්‍රසවාසයේ බලලා ඒකේ මුලට ගිහිලා මුලදී හොඳ අවදි භාවයකින් බලාගෙන මොකද පටන් ගන්නකොටම දැක්කොත් විතරයි ජරා හොඳට දකින්න පුළුවන් වෙන්නේ කියලා බලාගෙන ඉන්න පුළුවන් නොත් කවදා හෝ අගත් හැලහැප්පීමකින් තොරව බලලා ඊට පස්සේ ඊගාට පටන් ගන්න ප්‍රසවාසයත් හැලහැප්පීමකින් තොරව බලලා ඒකේ මැදත් බලලා අගත් බලලා ඒ ඒ ක්‍රියාවලිය එක දිගට බැලුවොත් දෙන්නේගේ අත්දැකීම වෙනසක් නැහැ. විශේෂයෙන්ම මතක තියාගන්න ඉන්නේ ගොරෝසු නාස්පුඩු පුරවාගෙන යන ආශ්වාස ප්‍රශ්වාසයේ දැකීමේදී අපි ඉෂ්ටි පුරුෂ ගති තියෙනවා. ඥාන පිටිමේ ගති තියෙනවා. මංගලා මංගල්‍ය තියෙනවා. මුලට ගියාට පස්සේ කොයි කෙනක් දකින්න එකමයි. ඒක විශ්වගතයි. ඉතින් ඉතින් යනකොට මම ආයෙනේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක යථාභූත ඥානයි කියලා සරුවත්‍යංශේ වර්ණන කරලා තියෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට අමාරුයි. ඇයි මේ ආනාපාන මෙච්චර විස්තර සහිතව බලන්නේ? ඇයි මේ ආනාපාන මෙච්චර හට ගන්නකොට බලන්නේ කියලා උග දෙනකොට තේරුම් ගන්න අමාරුයි. නමුත් මම මේ උත්සාහ කරේ මේ සරුවත්‍යංශේ නිකන් සාමාන්‍ය විස්තර කරලා දෙන දුක දකින්න නම් ජාති දුක දකපන් ජරා දුක දකපන් මරණ දුක දකපන් මේ ඊට පස්සේ පහළ වෙන යමක් ලැබීමෙන් නොලැබීමෙන් ප්‍රියන්හායක වීමෙන් අප්‍රියන්හා වෙන් වීමෙන් අවසාන වශයෙන් තියෙන මේ පංච උපාදානස්කන්ධ කියන දුක මේ එක සිද්ධියක් කරා දැක්කොත් අපිට පුළුවන් වෙයි එක විස්තර වශයෙන් විවිධාංගීකරණය කළා බලන්න. ඒක එක එකනාගේ ඥාන මට්ටමල සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මුල බැලීමෙන් ලැබෙන ආනිසංශ මේ මං කියපු ටිකට සීමා වෙලා නැහැ. ඒ නිසා මුල බැලීමට ඇයි කියන්නේ ඇයි මේම ඉල්ලන්නේ කියන එක සාධාරණීකරණය කරන්නයි මම මේ සූත්‍ර කර්ම ඉදිරිපත් කළේ. නමුත් යම් කිසි කෙනෙකුට මුලැමැදාක බලලා හම්බෙන්නේ සාන්ත භාවය, ඒ නිවිච්ච භාවයට කෙලින්ම යන්න පුළුවන් නම් මුල දැක්කේ නැහැ, මැද දැක්කේ නැහැ, අග දැක්කේ නැහැ කියලා අමතර චිත්ත පීඩාවක් ඇති කරගන්න එපා. මේ මුලැමැදාක දැකීමෙන් සිදුවෙන්නේ ආස්වාස් ප්‍රසවාසයේ කියන කම්පන චංචල දේහරා නොසැලෙන මනසක්. අශ්ලෝක ධර්මයෙන් කම්පා නොවෙන නොසැලෙන මනසක් ඇති කරගන්නයි. ඒ නිසා අපි දැනගන්න ඕනේ භාවනා දිපෙන්තරයි මම ඉන්නේ කියලා. ඊට පස්සේ ඊගා පියරට යන්න මම මේකයි කරන්න ඕනේ කියලා ඒක කියලා දෙන්න කවදාකවත් බෑ. එචා වාඩි වෙලා කොත් මෙන්න මෙතනයි මං ඉන්නේ මම මෙතෙන්දයි යන්න හදන්නේ කියලා නැත්නම් මේ බුදුහාමුදුරෝ දේශනා කළ තියෙන සතිපට්ඨාන ක්‍රමය මේමයි භාවනා ක්‍රමය මේමයි කියලා හරියට තේරුම් අරගෙන කරන්ඩ යෝගාවචරය ගොඩාක් අත්වරදි හරහා යන්නේ. ඊම සමහරවට මේ එකම දේ ධර්ම දේශනාව නැවත නැවත නැවත මතක් කරන්නේ ඒකට වෙන ක්‍රමයක් නැති නිසා. නැවත නැවත කිරීමෙන්මයි අපි ඒක සකස් කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම අද ඉදිරිපත් කරපු කරුණු තමන් කරගෙන යන වැඩපිළිවෙල තවත් එකලාශයක් ඇතුව ගුණයක් ඇතුව කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය වේවා පිනිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා